ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි සාමාන්‍යයෙන් භාවනා වැඩසටහනක සම්ප්‍රදායක් වශයෙන් කරුණු කීපයකින් අපේ මේ භාවනාවට අනුග්‍රහ කරන බව මතක් කරගන්නවා. විශේෂයෙන්ම අපි සීලයෙන් අනුග්‍රහ කරන්න අවශ්‍ය වෙනවා. මොකද අපේ හිත එහෙම නැත්තම් සීලයක් තුලින් හික්මිලා නැත්තම් සිල්වත් වෙලා නැත්තම් සිසිල් වෙලා නැත්තම් අපිට භවනා කරගෙන යනකොට විවිධාකාර විදිහට අපේ හිතම අපිට විවිධ විදිහට දෝෂාරෝපණය කරන ස්වභාවයක්, චෝදනා කරන ස්වභාවයක් තියෙනවා. අන්න ඒ විපිලිසර භාවයෙන් හිත මුදව ගන්න අපි දැන් සත්පුරුෂ ස්වභාවයකට සත්පුරුෂ භූමියකට පත් වෙලා තියෙන බව තේරුම් ගන්න අපි සීලයක් සමාදන් වෙනවා. විශේෂයෙන්ම අපේ හිත සෑහෙන්න ගොරහැඩි, සෑහෙන්න චපලයි, සෑහෙන්න කෙලස් බරිතයි. කෙලස් වලටම ඇදගෙන යන හිත එකපාරටම අපිට හිතවන්න හික්මවන්න අමාරුයි. ඒ නිසා අපි සීලයක් තුලින් මේ සිතේ බරපතල කෙලස් අවදි වෙලා ඒ හරහා වෙන්න පුළුවන් කයෙන් වචනයෙන් වෙන්න පුළුවන් බරපතල අකුසල් වළක්ව ගන්න අපි සීලයක් ප්‍රයෝගී කරගන්නවා. ඒ නිසා කයත් වචනයත් හික්මවා ගැනීම සංසිඳවා ගැනීම යම් පමණකට මෙල්ල කර ගැනීම අපේ සීලයක් කරහා සිද්ධ කරනවා. ඒ නිසා අපිට සීලයෙන් ලොකු පිටුවහලක් ලැබෙනවා. ඉතින් මේ සීලයත් ආරක්ෂා කරන්න මේ තේරුම් අරගෙන එහෙම නැත්නම් ඒකේ ප්‍රයෝජනේ සලකලා එහෙම නැතුව මේ කාටවත් අපි සිල්වන්තයි කියලා නැත්නම් අපි සිල්වන්තයෝය අනිත් අය දුසිල්වත්ය කියලා මේ අත්ුක්කංශනයක් පරවම්බනයක් කරන්න නෙමෙයි අපිම මේකේ ආනිසංස තේරුම් අරගෙන ඔන්න අපි සීලයක් සමාදන් වෙනවා. ඊළඟට බුදුජාණන් වහන්සේ පෙන්නනවා සුතානුග්‍රහිතයක් වශයෙන් අපි භාගතුන් වහන්සේගේ බුද්ධ වචනය හොඳට සවන් දීලා බුද්ධ වචනය හොඳින් හිතේ දරාගෙන ඉන්නවා නම් අන්න අපිට ඒ තුලින් ලොකු ආනිසංසයක් ලැබෙනවා. ඒ තුලින් ලොකු බුද්ධ ගෞරවයක්, ධර්ම ගෞරවයක් ලැබෙනවා. මොකද බුද්ධ වචනයත් එක්ක අපේ භාවනාව නැත්නම් අපේ ජීවිතය සැසඳෙනකොට පුදුම විදිහ නිරාමිස ප්‍රීතියක් බොහොම අහිංසක සතුටක් භුක්තිඳ ගැනීමේ අවස්ථාව තියෙනවා. නිසා සුතමේ අනුග්‍රහිතය බුදුයන් වහන්සේ අනුදැනව දාලා තියෙනවා. විටින් විට ධර්ම දේශනායකට සවන් දීම, ඒ වගේම පොතක් පතක් බලලා ධර්ම ඥානය දියුණු කර ගැනීම ඒ නිසා අවශ්‍ය වෙනවා. ඒ තුලින් ලොකු සතුටක් භුක්ති විඳ ගන්න අවස්ථාව තියෙනවා. ඊළඟට අපි දේවල් ඉගෙන ගත්තට දේවල් අහගත්තට මදි සමහර ලාවට අපිට ඒවත් 100%ක් සාර්ථකව එහෙම නැත්නම් 100%ක් නිවැරදිව අවබෝධ වුණාදෝ කියලා යම් සැක මතුවෙන්න පුළුවන්. ඒ වගේමයි අපි කරගෙන යන භාවනාවෙත් යම් යම් සැකමසු තැන් මතුවෙන්න පුළුවන් ඒ වගේ අවස්ථාවන් වලදී අපි සබ්‍රහ්මචාරීන් වහන්සේලා එක්ක නැත්නම් අපිත් එක්ක එකට භවනා කරන සත්පුරුෂයන් එක්ක එහෙම නැත්නම් අපිට වඩා සුළු පියවරක් හරි ඉදිරියට පියමන් කරපු මේ භවනා ජීවිතේ පියමන් කරපු යම් සත්පුරුෂ යම් සත්පුරුෂයෙක් එක්ක කල්යාණ මිත්‍රයෙක් එක්ක මේ දේවල් සාකච්ඡා කිරීම තුලින් අන්න අපිටත් සැක දුරු කරගෙන අපිටත් බොහොම ධෛර්යවන්තව මේ ගමන යන්න අවස්ථාව ලැබෙනවා ඒ නිසා බුදුරජාන් වහන්සේ කියනවා විටින් විට ඔවුනොවුන් අතර සාකච්ඡා කරන්න. ඒ සාකච්ඡාව තුළින් එතකොට මේ තියෙන විවිධ ගැටලු විසඳ ගන්න අවස්ථාව තියෙනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ කියනවා සමතයකින් විපස්සනාවකින් අනුග්‍රහ කරන්න කියලා. අපේ හිතේ තියෙන විපිලිසර භාවය සීලෙන් දුරු කරගත්තා. ඊළඟට හොඳට සුතමේ ඥානයක් ඇති කරගෙන ඒ තුලින් මේ ප්‍රතිපදාවේ යෙදෙන්න හොඳ ගැම්මක් ඇති කරගත්තා, ධෛර්යයක් ඇති කරගත්තා. ඊළඟට අපි හිතේ තියෙනවා නම් යම් සැක සංකාවක් ඒකත් දුරු කරගත්තා. දැන් අපි ප්‍රායෝගිකව වැඩේ යෙදෙනවා. ඔන්න ප්‍රායෝගිකව වැඩේ යෙදෙනකොට තේරෙනවා මේ හිත බොහොම විසිරිච්ච ස්වභාවයක් තියෙනවා. මේක එක අරමුණක ඉන්න නැති ස්වභාවයක්. නැත්නම් අපිට උමනා විදිහට කටයුතු නොකරන ස්වභාවයක්. එයා යාටම ආවේනික විදිහට එහෙ මෙහෙ දුවන ගතියක් සාමාන්‍යයෙන් අපේ හිතවල තියෙනවා. ඒ නිසා අපිට මේ හිත එකතකින් හික්මවන්න සිද්ධ වෙනවා. ඒ වගේමයි ප්‍රඥාවක් දියුණු කර ගැනීමට සරිලන ආකාරයට මේ හිත සකස් කරගන්න සිද්ධ වෙනවා. එතකොට ප්‍රඥාවක් අවදි කරගන්න නම් හිතේ සමාධිමත් භාවයක් සමාහිත භාවයක් අවශ්‍ය වෙනවා. මොකද බුදුරජාන් වහන්සේ කියනවා සමාහිතෝ යථාභූතම් පජානාති පස්සති. හිතේ හොඳ සමාහිත භාවයක් සමාධිමත් භාවයක් ඒකාග්‍රතාවයක් තියෙන කෙනාම ඇත්ත ඇති සැටියෙන් දකිනවා කියලා කියනවා. ඒ නිසා අපිට මුලින්ම හිතේ එකඟතාවයක් හදාගන්න, හිත වර්තමානෙට ගන්න, හිත ඒකාග්‍ර කරගන්න ටිකක් වෙහෙසෙන්න වෙනවා. ඒ නිසා සමත අනුග්‍රහිතයකින් අපි අපේ හිතට අනුග්‍රහ කරන්න සිද්ධ වෙනවා. අපි මේ කරගෙන යන ප්‍රතිපදාවට අනුග්‍රහ කරන්න සිද්ධ වෙනවා. එතකොට කාලයක් අපිට මිඩවුම් කරන්න වෙනවා මේ හිතේ ඒකාග්‍රතාවය හදාගන්න. හිතේ සමාධිමත් භාවය හදාගන්න. ඊට පස්සේ හැදිච්ච සමාධිමත් භාවය උපයෝගී කරගෙන ඒක භාවිතා කරගෙන ඒක උදව් කරගෙන අපි කය වශයෙන්, වේදනාවන් වශයෙන්, සිත වශයෙන්, විවිධ ධර්මතාවයන් වශයෙන් නිරීක්ෂණය කරමින් ඔන්න ප්‍රඥාව අවදි කරන භාවනාවකට, විපස්සනා භාවනාවකට අවතීර්ණ වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා මේ විදිහට ක්‍රම පහකින් අපි මේ කටයුත්තට අනුග්‍රහ කරනවා නම් එතකොට අන්න අපිට චේතෝ විමුක්තියක් ප්‍රඥා විමුක්තියක් දක්වා අපි යන ගමන වර්ධනය කරගන්න පුළුවන් අපේ ඇති කරගෙන යන සම්මා දිට්ඨිය හොඳට පරිශුද්ධ භාවයකට පත් වෙනවා කියලා. ඉතින් අපි මෙන්න මේ කාරණා පහ මත පිහිටලා අපි මේ භාවනා වැඩසටහන තුල කටයුතු කරන්න උත්සාහත් විය යුතුයි. ඉතින් අපි පුළුවන් තරම් බොහෝම සැදිලා පැහැදිලා ගෞරවයෙන් යුක්තව ඒ නිසා සීලය ආරක්ෂා කිරීම අවශ්‍ය වෙනවා. ඊළඟට ධර්මදේශනයකට සවන් දීලා අපි කරගෙන යන භාවනාවත් එක්ක ඒ ධර්මදේශනය සංසන්දනය කළා සසඳලා හොඳට කරගෙන යන වැඩේට අනුග්‍රහ කරන්න අවශ්‍ය වෙනවා. සැකමසු තැන් දුරු කරගන්න අවශ්‍ය වෙනවා. ඊළඟට සාකච්ඡාවක් පැවැත්වෙන අවස්ථාවේදී නොවලහා තමන්ගේ අත්දැකීම් හෙළිදරව් කළා. ඊළඟට හිතේ තියෙන සැක සංකා හෙළි කළා. අපිට බොහොම නිර්වුල්ව මේ කටයුත්තේ දෙන්න අවශ්‍ය වෙනවා. ඒ වගේමයි හිත වැඩෙන ස්වභාවය දිහා බලලා සමතයකින් නැත්නම් ඒකාග්‍රතාවයකින් සමාධියකින් යම් යම් වෙලාවලට අනුග්‍රහ කරන්නත් හැදිච්ච සමාධියක් තියෙනවා නම් ඒ සමාධිය පදනම් කරගෙන ප්‍රඥාව අවදි කරගන්නත් අපිට වෙහෙසෙන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා ඒකාතකයෙන් බැලුවාම මෙතන සම්පූර්ණ ප්‍රායෝගික ප්‍රතිපදාවක් තියෙනවා. මේක හුදු පොත්පත්වල තිබූ පමණින් මේක සක්‍රීය ප්‍රතිපදාවක් වෙන්නේ නැහැ. මේක අපි අපිම ප්‍රායෝගිකව මේ දේ තුළ යෙදෙනවා තමයි මේක සජීවී ධමයක් බවට පත් ඉතින් බුදුරජාන් වහන්සේගේ ධම එදාටත් වළංගුයි අදටත් වළංගුයි හෙටටත් වළංගුයි අපි ඒ තුළ වෙදෙනවා නම් ඉතින් ඒ නිසා අපි මේක කව කිසිසේත්ම යල්පැන ගිය ධර්මයක්ය මේක අතීතයට අයිති ධර්මයක්ය නැත්තම් වර්තමානයේ ප්‍රතිඵල ගන්න බැරි ධර්මයක් කියලා හිතනවා නම් ඒක බුද්ධ දේශනාවට පටහැනි. බුදුරජාන් වහන්සේට කරන නින්දාවක් කියලා කියන්න පුළුවන්. නමුත් අපි හිතනවා නම් මේකෙන් අදටත් මම යෙදෙනවා නම් මේ තුල අවංකව මම නිරත වෙනවා නම් ප්‍රායෝගිකව මම මේ ධම්ම මාර්ගයේ යෙදෙනවා නම් අදටත් මට මේ දේවල් අත්දැක ගන්න අවස්ථාව තියෙනවා. කියලා අන්නේ විශ්වාසය ඇති කරගෙන යෑම ඊටාම වැදගත්. හැකි සංඥාව ඇති කර ගැනීම ඊටාම වැදගත්. ඉතින් යම් ආකාරකින් අතීතයේ ඒ මාර්ගයේ ගමන් කරපු ඒ යෝගාවචරීන්ගේ හිත් හසර හැසුරුණා නම් ඒ විදිහටමයි අපේ හිතුත්. ඒ කාලෙත් ඒ අයගෙත් හිත් බොහොම වල්මත් වෙච්ච ස්වභාවයන් තියෙනවා. ඇතැම් වෙලාවට අතීතේට අනාගතයට ගිහිල්ලා විවිධාකාර විදිහට හැසිරිච්ච අවස්ථාවන් එමට සූත්‍ර දේශනාවන් වල සඳහන් වෙනවා. එනිසා අපිට කියන්න බෑ ඒ කාලේ තිබිච්ච හිත් ඊටාම මේ කටයුත්තට සැදී පැහැදිලා හිටියා කියලා. අද වගේම ඒ හිතුත් සෑහෙන මුරණ්ඩු හිත් තිබිලා තියෙනවා. ඒ නිසා අපිත් අධෛර්යයටපත් වෙන නරකයි. අදටත් අපිට මේ කටයුත්ත කරන්න පුළුවන් කියන විශ්වාසය ඇති කර ගැනීම අවශ්‍ය වෙනවා. ඊළඟට මේ ධර්මදේශනා මාලාව සඳහා මාතෘකා වශයෙන් ආනාපාන සති සූත්‍රය යොදා ගන්න කියලා මේ ඉල්ලීමක් ලැබුණා. ඉතින් ඒ අනුව මම ආනාපාන සති සූත්‍රය මේ ධර්මදේශනා මාලාව සඳහා යොදා ගන්න තීරණය කළා. එතකොට ආනාපාන සති සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ උපරිපණ්ණාසකේ හම්බ වෙනවා. ඒ කියන්නේ මජ්ක්‍ධිම නිකායේ පොත් තුනක් තියෙනවා. ඒකේ අවසාන පොතේ හම්බ වෙනවා 118 වෙනි සූත්‍රය. එතකොට එකාතකින් බැලුවාම අපි කරගෙන යන භාවනාවට එකාතකින් 100%ක් එහෙම එහෙම නැත්නම් ඊටාම ආසන්න වශයෙන් ලොකු උපකාරයක් ලැබෙන සූත්‍රයක්. මොකද විවිධාකාර සූත්‍ර තියෙනවා නැත්නම් විවිධ දෘෂ්ටි කෝණ වලින් නැත්නම් විවිධ ආකල්ප වලින් ඉදිරිපත් වෙලා නමුත් ආනාපාන සති සූත්‍රය අපේ භාවනාවට ඍජුවම සම්බන්ධ කරගන්න අවස්ථාවක් තියෙනවා. ආනාපාන සතිය ඇතරම ලංකාවේ බොහෝම ප්‍රචලිත භාවනා ක්‍රමයක් වර්තමානයේ විතරක් නෙමෙයි දුරාතීතේත්. විශේෂයෙන්ම හුඟා දීර්ඝ කාලයක් ලංකාවේ බුදුදහම පැවතිලා තිනවා. ඒ බුදුදහම පැවතින කාලෙදී එහෙම නැත්නම් බොහොම ප්‍රායෝගිකව ධර්මයේ හැසිරිච්ච යුගවල ආනාපාන සතිය බොහොම බහුලව භාවිතා කරලා තියෙනවා. නිසා ලංකාව විශේෂයෙන්ම ආනාපාන සතිය සම්බන්ධයෙන් හොඳ නමක් ගත්ත රටක්. මෑත කාලයේ බුරුමේ මහසී සයඩෝ ස්වාමීන් වහන්සේ මුල් වෙලා පිම්බීම හැකිලිම භාවනාව හඳුන්ලා දීලා තිනවා. එතකොට පිම්බීම හැකිලිම භාවනාවත් ආනාපාන සති භාවනාවත් අතර සෑහෙන්න සමීප සමබරතා තියෙනවා. ඉතින් යම් කෙනෙක් පිම්බීම හැකිලිම භාවනාවේ යෙදෙනවා නම් ඒ පිම්බීම හැකිලීමේ භාවනාවේ දිගහැරුමත් බොහෝ දුරට මේ ආනාපාන සතියේ දිගහැරුම වගේමයි. සෑහෙන සම්බන්ධතා නැත්නම් සෑහෙන සමානකම් තියෙනවා. ඒ නිසා යම් මේ පියවරක් ආනාපාන සතිය සඳහා විස්තර කරනවා නම් ඊට සෑහෙන්න සමානව පිම්බීම හැකිලිම භාවනාවටත් මේ පියවර යොදා ගන්න පුළුවන්. එතකොට ආනාපාන සති සූත්‍රය දේශනා කරන්න බුදුරජාන් වහන්සේට බොහොම සාරවත් පසුබිමක් එළඹිලා තියෙනවා. අපි ඒ අතීත සිදුවීමත් නැත්නම් ඒ අතීත කතා ප්‍රවෘත්තියත් මතක් කරගන්න එක ඉතාම වටිනවා. ඒක ඇත්තටම බොහොම සුන්දර නැත්නම් సౌందర్యාත්මක පසුබිමක් තියෙනවා මේ ආනාපාන සති සූත්‍රයට. එක්තරා අවස්ථාවකදී බුදුරජාන් වහන්සේ මිගාරමාතු ප්‍රාසාදයේ වැඩ වාසය කරනවා. දැන් මේ පිටුතුන් දන්නවා මිගාරමාතු ප්‍රාසාදය කියන්නේ විශාකා විසින් හදලා දීපු ඒ ආරාමය බුදුරජාන් වහන්සේ වැඩියෙන්ම ඉඳලා තියෙන්නේ සවැත් නුවර ජේතවනාරාමේ. ඊට පස්සේ වැඩිපුරම ඉඳලා තියෙන්නේ මේ මිගාරමාතු ප්‍රාසාදේ. පූර්වාරාමය කියලාත් කියනවා. එතකොට එක්තරා වස් කාලයක්, ඒ කියන්නේ මාස 3ක් බුදුරජාන් වහන්සේ දැන් මිගාරමාතු ප්‍රාසාදේ වැඩ වාසය කරනවා. එතකොට බුදුරජාන් වහන්සේත් සමග අපි අහලා තියෙන බොහොම ප්‍රබල මේ මහරහතන් වහන්සේලා රැසක් මේ වස් කාලය ගත කරනවා. උදාහරණයක් වශයෙන් මේ ආනාපාන සති සූත්‍රයේ සඳහන් වෙනවා සරියුත් සාරිපුත්ත මහරහතන් වහන්සේ, මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, මහා කච්චාන මහරහතන් වහන්සේ, මහා කොට්ටිත මහරහතන් වහන්සේ, මහා කප්පින මහරහතන් වහන්සේ, මහා චුන්ද මහරහතන් වහන්සේ, අනුරුද්ධ මහරහතන් වහන්සේ රේවත මහරහතන් වහන්සේ සහ ආනන්ද ස්වාමින් වහන්සේ. එතකොට මේ විදිහට මහරහතන් වහන්සේලා ප්‍රසක් දැන් මේ බුදුරජාණන් වහන්සේත් එක්ක මිගාරමාතු ප්‍රාසාදේ එතකොට මෙන්න මේ වස් කාලේ ගත කරන්න සූදානම් වෙලා දැන් වස් කාලේ ගත කරනවා. එතකොට මේ රහතන් වහන්සේලා නිකන් ඉන්නව නෙමෙයි. උන්වහන්සේලා මේ අලුතෙන් පැවිදි වෙච්ච අනිකුත් මේ නවක පැවිදි පිරිසට උගන්වනවා. අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරනවා. ඉතින් ඇතම් රහතන් වහන්සේ කෙනෙක් ඔන්න භික්ෂුන් වහන්සේලා මේ නවක පැවිදි ස්වාමින් වහන්සේලා 19ක් එක්කාසු කරගෙන ඒ 19ට උගන්වනවා. තවත් රහතන් වහන්සේ නමක් ඔන්න 29ක් තෝරාගෙන ඒ 29ට උගන්වනවා. තවත් රහතන් වහන්සේ නමක් අලුතෙන් පැවිදි වෙච්ච අලුත් පැවිද්දන් 39ක් අරගෙන ඔන්න ඒ 39ටම උගන්වනවා. තවත් මහරහතන් වහන්සේ නමක් 49කට උගන්වනවා. එතකොට දැන් අපිට හිතා ගන්න පුළුවන් බොහෝම භික්ෂු පරිෂදයක් තියෙනවා. මේකේ බුදුරජාන් වහන්සේ ප්‍රමුඛ කරගෙන මහරහතන් වහන්සේලා වැඩ කරනවා. එතකොට ඒ ඒ රහතන් වහන්සේ අලුතෙන් අලුතෙන් පැවිදි වෙච්ච ඒ නවක භික්ෂූන් වහන්සේලා 19කට 29කට 39කට 49කට අවවාද කරමින් මේ භික්ෂු ශාසනය ඔන්න නගා සිටුවීම සඳහා ලොකු වීරයක් දරනවා. ඉතින් මේ විදිහට අවවාද අනුශාසනා ලබන ඒ නවක භික්ෂුන් වහන්සේලාත් දවසින් දවස දවසින් දවස වර්ධනය වෙනවා. උන්වහන්සේලා තමන්ගේ සතිය දියුණු කරගන්නවා, සමාධිය දියුණු කරගන්නවා, ප්‍රඥාව දියුණු කරගන්නවා, සීලය වර්ධනය කරගන්නවා. ඉතින් මේ විදිහට බොහොම දැන් ශාසනයේ ටික ටික වර්ධනය වෙන්න පටන් ගන්නවා. දැන් වස් කාලය ඉක්මලා යනවා. දැන් මාස 3ක් ඔන්න වස් කාලය ඉක්මලා යනවා. ඉක්මලා ගියාට පස්සේ දැන් එනවා ඔන්න පවාරණ උපෝසතේ. දැන් පවාරණ උපෝසතේ කියන්නේ දැන් මේ පිංගුතුන් දන්නවා ඒ කටින පිංකම් කරන්න කලින් දැන් වස් තුන් මාසේ අවසන් වුණාට පස්සේ භික්ෂුන් වහන්සේලා රැස් වෙලා බොහෝම වටිනා විනය කර්මයක් කරනවා. ඒකට අපි කියනවා පවාරණ උපෝසතේ කියලා. <clears throat> ඇත්තටම මේ බුද්ධ ශාසනයේ පැමිණෙන ඊටාම දුර්ලභ ගණයේ පිංකමක් කියලා කියන්න පුළුවන්. ඒක ඇත්තටම භික්ෂුන් වහන්සේලා අතර කෙරෙන විනය කර්මයක්. කොයි තරන්නම් අවංකව තමන්ගේ සීලය ආරක්ෂා කර ගැනීම පිණිස තමන් නිවැරදි වීම පිණිස ඔවුන් ඔවුන්ව විශ්වාස කළා කටයුතු කරනවාද කියන කාරණාව මේ පවාරණ උපසතේදී පැහැදිලි වෙනවා. දැනගැනීම පිණිස කියනවා නම් ඒ අවස්ථාවේදී භික්ෂුන් වහන්සේලා එකිනෙකා උක්කුටිකෙන් ඉඳගෙන ඇඳිලි බැඳගෙන අනිකුත් සියලුම ස්වාමීන් වහන්සේලාට ආරාධනා කරනවා මෙන්න මේ විදිහට. සංගම්බන්තේ පවාරේමි දිත්තේනවා සුත්තේනවා පටිසංකායවා වදන්තු මං ආයස්මන්තෝ පස්සන්තෝ පටිකරිස්සාමි කියලා ඔන්න pāli වාක්‍යයක් කියලා මේ ඇඳිලි බැඳගෙන මේ මහා සංඝරත්නයට ආරාධනා කරනවා. මොකද්ද මේකෙන් කියවෙන්නේ? දැන් මේ වස්තුම් මාසයක්ම මේ ස්වාමින් වහන්සේ අපි එක ස්වාමින් වහන්සේ කෙනෙක් ගැන හිතුවොත් ඒ ස්වාමින් වහන්සේ මේ අනිකුත් ස්වාමින් වහන්සලත් එක්ක බොහොම සමීපව දැන් කටයුතු කළා. වස්තුම් මාසයේ එතකොට ඒකට පින්න පාත වැඩියා. එකට අනිකුත් කටයුතු වල යෙදුණා වත්පිළිවෙත් වල යෙදුණා දැන් මේ ස්වාමින් වහන්සේ ගැන සෑහෙන වැටහීමක් දැන් මේ මාස 3 ඇතුළතදී අනිකුත් ස්වාමින් වහන්සේලාට ලැබෙනවා. ඉතින් මේ ස්වාමින් වහන්සේගේ යම් දුර්වලතන් තියෙනවා නම් අඩුපාඩුකම් තියෙනවා නම් සීලේ යම් දුර්වලකම් තියෙනවා නම් නැත්තම් සමාධියේ දුර්වලකම් තියෙනවා නම් වත්පිළිවෙත් වල දුර්වලකම් තියෙනවා නම් ඉතින් මේ හැම දෙයක් ගැනම අනිකුත් ඒ තමන් වහන්සේ එක්ක වස්වාසය කරපු වස්වසපු අනිකුත් ස්වාමින්වහන්සේට යම් පමණක වැටහීමක් එනවා. මේ එයාගේ තැනත් මේ ස්වාමින්වහන්සේගේ චරිතය කොහොමද? මෙයාගේ භවනාව කොහොමද? කටයුතු කරන්නේ කොහොමද? වත් පිළිවෙත් කරද්දි කොහොමද? ගුරු ගෞරවය කොහොමද? වැඩිහිටි ගෞරවය කොහොමද? බුද්ධ ගෞරවය කොහොමද? ඉතින් මේ নানা ප්‍රකාර පැතිවලින් මේ ස්වාමින්වහන්සේ සම්බන්ධයෙන් යම් අවබෝධයක් ඒ එකට වස්වසපු අනිකුත් ස්වාමින්වහන්සලාට ලැබෙනවා. ඉතින් මේ වස්තුම් මාසයේ අවසන් වුණාට පස්සේ මේ ස්වාමින්වහන්සේ දැන් ඔක්කු ටිකෙන් ඉඳගෙන ඇඳිලි බැඳගෙන ආරාධනා කරනවා සබ්‍රහ්මචාරීන් වහන්සේලාට සංගම්බන්තේ පවාරමි. මම සංඝයා කෙරෙහි පවාරණයක් කරනවා. මම මේ පොඩි ආරාධනාවක් කරනවා. විවෘත ආරාධනාවක් කරනවා. යම් කිසි වරදක් මගේ තියෙනවා කියලා දැක්කනම් ඇහුවනම් එහෙම නැත්නම් සැක හිතුණානම් අන්න ඒක මට අනුකම්පාවෙන් කියන්න. මම ඒක දැකලා තේරුම් අරගෙන හදාගන්නවා. පින්වත්නි හිතලා බලන්න මේ බුද්ධ ශාසනයත් තුළ කොයිතරම්නම් බිමට බැහැලා කොයිතරම්නම් අවංකව තමන් නිවැරදි වෙන්න දරන ප්‍රයත්නයක් තියෙනවද? ඉතින් අපි මේ උත්සාහවත් වෙන්නේ ඒ බඳු ශාසනයක කටයුතු කරන්න. ඉතින් ඒ බඳු ශාසනයක දැන් මේ බුදුරජාන් වහන්සේ පෙන්නනවා එතකොට මේ තමන් හුවා දැක්වීමක් නෙමෙයි කළා තියෙන්නේ බොහොම අහිංසක විදිහට බොහොම නිහතමානීව තමන්ට අහු නොවෙච්ච යම්කිසි වැරද්දක් අනිත් අය දැකලා තියෙනවා අනේ මට අනුකම්පා කළේ වැරද්ද පෙන්ලා දෙන්න. අනේ මට අනුකම්පා කළේ වැරද්ද මට හෙලි කරන්න. මොකද මට තාම මේ වැරද්ද අහුවෙලා තිබුණේ නැහැ. හැබැයි දැන් අනිත් අයට ඒ වැරද්ද අහු වුණා. නැත්තම් ඒ වැරද්ද පෙනුණා. නැත්තම් ඒ වැරද්දක් ගැන ඇහුවා. සැක හිතුණා. ඉතින් දැන් මේ ආරාධනා කරනවා මේ වැරද්ද මට කියන්න. මගෙන් අතින් වෙච්ච යම්කිසි වැරද්දක්, මගේ තියෙන යම් දුර්වලකමක් මගේ තියෙන යම් අඩුපාඩුවක් මට හෙලි කරන්න මමත් ඒක දැකලා තේරුම් අරගෙන මං හදාගන්නම්. ඔන්න මේ විදිහ පුදුමාකාර නිහතමානී ආරාධනාවක් අනිකුත් සියලු සාමීන් වහන්සේලා ඉදිරියේ කරනවා. ඉතින් මේ හැම භික්ෂූන් වහන්සේ නමක්ම ඒ ඉතිරි ස්වාමීන් වහන්සලා සියලු දෙනා ඉදිරියේ මේ විදිහට හුක්කු ටිකෙන් ඉඳගෙන මේ ආරාධනාව කරනවා. ඉතින් ඒකාතකින් අද කොයිතරම් දුරට මේවා සක්‍රීයව ක්‍රියාත්මක වෙනවාද කියන එක හිතලා බලන්න වටින කාරණාවක්. නමුත් බුද්ධ ශාසනය තුල මේ බඳු ප්‍රතිපදාවක් තියෙනවා. ඉතින් අපි මේ දේවල් ඇත්තම භික්ෂු ශාසනයට විතරක් සීමා කරන්න අවශ්‍ය නැහැ. ගිහි පින්වතුන් වුණත් තමන්ගේ වැරද්දක් හදා ගැනීමේ උවමනාව තියෙනවා කෙනෙක් පුද්ගලයෙක් වශයෙන් හොවා දක්වනවා වෙනුවට තමන් සියල්ල දන්නවා කියලා හරි එහෙම නැත්නම් දැන් සමන් තමන් සම්පූර්ණ නිවැරදි කියලා හරි හිතනවා වෙනුවට මගේ අතේ වැරදි තියෙන්න පුළුවන්. මගේ පැත්තේ අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. ඉතින් ඒ අඩුපාඩුකම් ටික මට තාම පෙන්නලා නැත්තම් ඒ අඩුපාඩුකම් ටික දැකපු වෙනත් සත්පුරුෂයෙක් ඉන්නවා නම් ඒ සත්පුරුෂයා වෙතට පැමිණිලා මගේ තියෙන අඩුපාඩු ටික හදා ගැනීම සඳහා මගේ තියෙන දුර්ලකම් ටික වැරදි ටික හදා ගැනීම සඳහා ඒ අයගෙන් යම් අවවාදයක් අනුශාසනාවක් ලබනවා නම් ඒක ඊටාම වටිනවා. ඒකට ඉතින් අපි සෑහෙන නිහතමානී වෙන්න සිද්ධ වෙනවා. ඉතින් එතකොට මේ පවාරණ උපසතේදී දැන් ඔන්න භික්ෂුන් වහන්සේලා මේ විදිහට පවාරණය කළා. දැන් බුදුරජාන් වහන්සේත් ඉන්නවා අනිකුත් ස්වාමින් වහන්සේලා රහතන් වහන්සේලා ඉන්නවා මේ සියලුම දෙනා ඔන්න පවාරණය කරනවා පවාරණ උපසතේ ඔන්න අවසන් වෙනවා අවසන් වුණාට පස්සේ බුදුරජාන් වහන්සේ බලනවා මේ භික්ෂුන් වහන්සේලා දිහා දැන් මේ සියලු දෙනාම මිගාරමාතු ප්‍රාසාදයෙන් එළියට වැඩම කළා බොහෝම නිදහසේ එළියේ තමයි මේ වැඩ කරන්නේ රාත්‍රී කාලේ එතකොට අපිට හිතා ගන්න පුළුවන් තවත් පැත්තකින් හරිම සුන්දර දර්ශනයක් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ කරගත්ත මේ රහතන් වහන්සේලා අනිකුත් භික්ෂුන් වහන්සේලා සියලුම පිරිස දැන් බොහොම සැදෙලා පැහැදෙලා බොහොම තුෂ්ණීම් බුහතව බොහොම නිශ්ශබ්දව ඔන්න දැන් වැඩ වාසය කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ මේ භික්ෂූන් වහන්සේලා තුල තියෙන මේ නිහඬියාව මේ තුෂ්ණීම් බුහත භාවය මේ නිස්කලංක භාවය මේ නිශ්චලත්වය දකිනවා. දැකලා බොහොම අපූර්ව ප්‍රකාශයක් කරනවා. ඒක තමයි මම මාතෘකා වශයෙන් තියාගත්තේ. බුදුරජාන් වහන්සේ කියනවා මෙන්න මේ විදිහට. ආරද්දෝස්මි භික්කවේ ඉමාය පටිපදාය. මහණෙනි මම මේ ඔබලා පුරණ ප්‍රතිපදාව දැකලා මට ආරාධනාවක් ලැබුණා වගේ. ආරාධ්‍ය චිත්තෝස්මි භික්කවේ ඉමාය පටිපදාය. මගේ හිතේ ආරාධනාවක් කුළු ගැන්නුණා මේ භික්ෂු පිරිස බොහොම නිශ්ශබ්දව ඉන්නවා දැකලා. තස්මාතිහ භික්කවේ බිහියෝ සෝමත්තාය විරියං ආරබත. එහෙමනම් මහණෙනි මේ තව දුරටත් වීරය වඩන්න වීරයක් ආරම්භ කරන්න මොකටද අපත්තස්ස පත්තිය යම්කිසි පත්විය යුතු යම් තත්වයක් තියෙනවා නම් පත්විය යුතු යම් ප්‍රතිපදාවක් දිනු කරගත යුතු යම් ප්‍රතිපදාවක් පත්විය යුතු යම් අධිගමයක් තියෙනවා නම් අන්නේ සඳහා උත්සාහත් වෙන්න අනදිගතස් අධිගමාය මෙතෙක් අධිගමනය නොකල මෙතෙක් සාක්ෂාත් නොකල යමක් තියෙනවා නම් ඒ දේ සාක්ෂාත් කරන්න අධිගමය ලබා ගන්න අන්න උත්සාහත් වෙන්න. අසත්‍ය කතස්ස සත්‍ය කිරියාය. යම් දෙයක් සාක්ෂාත් කළා නැත්නම් එය සාක්ෂාත් කර ගැනීම සඳහා දැන් වෙහෙසෙන්න. අන්න බුදුරජාන් වහන්සේ හොඳ මේ භික්ෂු සංඝයා වහන්සේලා දිහා දැකලා ශාස්ත්‍රෝන් වහන්සේ කෙනෙක් වශයෙන් ඔන්න තවදුරටත් මේ භික්ෂුන් වහන්සේලාව ධෛර්ය කරනවා යම් මේ මේ තාක්පත් නොවෙච්ච යම් අධිගමයක් තියෙනවා නම් මේ තාක්පත් නොවෙච්ච යම් හැකියාවක් වර්ධනය කර ගැනීම සඳහා තියෙනවා නම් මේ තාක් සාක්ෂාත් නොකළ යම් නිවනක් තියෙනවා නම් අන්නේ නිවන සාක්ෂාත් කර ගැනීම සඳහා දැන් උත්සාහත් වෙන්න. ඔන්න මේ විදිහට අවවාද කළා බුදුරජාන් වහන්සේ කියනවා මහණෙනි මම තවත් මාසයක් මෙම ස්ථානයේම වාසය කරන්න තීරණය කළා. ඉතින් අපිට හිතා ගන්න පුළුවන් දැන් සාමාන්‍ය චාරිත්‍රයක් තිබිලා තිනවා බුදුරජාන් වහන්සේගේ වස්තුම්මාසය යම් සේනාසනයක් මුල් කරගෙන වැඩ කරනවා. ඒ වස්තුම්මාසයෙන් පස්සේ චාරිකාවේ වඩිනවා. එතකොට භික්ෂුන් වහන්සේලාත් බුදුරජාන් වහන්සේත් එක්ක චාරිකාවේ වඩිනවා. එතකොට ඉතින් අපිට හිතා ගන්න පුළුවන් සමහර විට මේ කරගෙන යන භවනාවට යම් පමණක පලිබෝධයක් හිරිහැරයක් වෙන්න පුළුවන්. මොකද තනින් තනට යන්න වෙනවා. මොකද භාවනා කරද්දී පොඩ්ඩක් එක තැනක ඉඳගෙන ඒ වැඩෙන භාවනාවට ඉඩ දෙන එක අවශ්‍යයි. ඉතින් දැන් මේ වස්තුම් මාසයේ අවසන් පස්සේ චාරිකායේ වඩින්න පිටත් වුනහම අර කරගෙන යන භාවනාවට යම් කරදරයක් නැත්තම් හිරිහැරයක් වෙන්න ඉඩ තියෙනවා. ඒ හින්දා දෝ බුදුරජාන් වහන්සේ කියනවා මම ඊළඟ මාසයත් මේ ඉල් පොහෝ දවස වෙනකම්ම මම මේ සේනාසනෙම මේ මිගාරමාතු ප්‍රාසාදය ඇසුරු කරගෙනම ඔන්න ඉන්න තීරණය කළා. කියලා ඔන්න බුදුරජාන් වහන්සේ තමන් වහන්සේගේ තීරණය සංඝයා වහන්සේලාට දැනුම් දෙනවා. මේ ආරංචිය දැන් ඔන්න <clears throat> අනිකුත් ස්වාමීන් වහන්සේලාටත් එතකොට යනවා. මේ ආරංචිය ලැබිච්ච අනිකුත් ඒ මහරහතන් වහන්සේලා දැන් තවදුරටත් අර නවක භික්ෂුන් වහන්සේලාට හොඳින් ඔන්න අවවාද දෙනවා. තවත් උනන්දු කරවන මේ ශාසන ප්‍රතිපදාවේ නියැලෙන්න. දැන් එතකොට මේ නවක භික්ෂූන් වහන්සේලා තව තව උනන්දු වෙනවා තව තව උත්සාහත් වෙනවා. දැන් ඔන්න මාසයක් ගත වෙනවා. මාසයක් ගත වුණාට පස්සේ ඔන්න ඉල් පොහොය දවස පැමිණෙනවා. නැවතත් අර වගේම හොඳට පොය මේ හඳ පායලා තියෙනවා. බුදුරජාන් වහන්සේ මහරහතන් වහන්සේලා අනිකුත් අර භික්ෂුන් වහන්සේලා දැන් බොහෝම නිශ්ශබ්දව බොහෝම නිහඬව දැන් බුදුරජාන් වහන්සේ පෙරටු කරගෙන ඔන්න සංඝ පිරිස වශයෙන් අර වගේම එලි මහනේ වාඩි වෙලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ නැවතත් මේ සංඝ පිරිස දිහා බලනවා. සංඝ පිරිස දිහා බලලා කියනවා මහණෙනි මේ සංඝ පිරිස පුදුමාකාර විරල භාවයක් තියෙනවා. මෙබඳු සංඝ පිරිසක් දකින්න ලැබෙන්නේ තලි කලාතුලකින්. ඒ වගේමයි යම්ස කෙනෙක් මේ සංඝ පිරිසට පුංචි දෙයක් දෙනවා නම් මහත්ඵල මහානිසංස ලැබෙනවා. මහත් දෙයක් දෙනවා නම් පූජා කරනවා නම් මහත් මහත්ම වූ මහානිසංස ලැබෙනවා. ඒ වගේමයි සංඝ ගුණ බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කරනවා. මේ සංඝ පිරිස ආහුණෙයයි. ඒ කියන්නේ දෙයක් ගෙනල්ලා පූජා කරන්න සුදුසුයි. පාහුණෙයයි ආගන්තුක සත්කාරය සඳහා සුදුසුයි. දක්ෂිණෙයයි දේවල් ගෙනල්ලා පූජා කරන්න දානයක් වෙන්න පුළුවන් වෙනත් පිරිකරක් වෙන්න පුළුවන් සිවුරු පිට කර වෙන්න පුළුවන්. මේ අවශ්‍ය කරන මේ පරිස්කාරයන් පූජා කිරීම සඳහා සුදුසුයි. අංජලි කරණීය ඇඳිලි බැඳලා වඳින්න සුදුසුයි. අනුත්තරම් පුණ්‍යක් එත්තන් ලෝකස්ස. මේ ලෝකවාසීන්ගේ අනුත්තර වූ පුණ්‍ය කෙතක් බවට පත් වෙනවා. මේ විදිහට බුදුරජාන් වහන්සේ මේ තුෂ්ණීම් බොහෝතව බොහෝම ප්‍රතිපත්ති ගරුකව වැඩ සිටින මේ විශ්ව සංඝයා දිහා බලලා මෙන්න මේ වගේ ප්‍රශංසා මුඛයෙන් කතාවක් කරනවා. ඊළඟට මේ භික්ෂු සංඝයාටම දේශනා කරනවා මෙතන ඉන්න මේ භික්ෂු සංඝයා නොසිස් හිස් හිස් පුරුෂයන් නැත්නම් හිස් මිනිසුන් මෙතන නැහැ. අඩුම මේ මෙතන ඉන්නවා මහරහතන් වහන්සේලා. ඒ වගේම මෙතන ඉන්නවා අනාගාමී වූ ස්වාමින් වහන්සේලා, ආර්යයන් වහන්සේලා. මෙතන ඉන්නවා සකදාගාමී වූ ආර්යයන් වහන්සේලා. මෙතන ඉන්නවා සෝවාන් ඵලයට, සෝතාපට්ටි ඵලයට පත්වෙච්ච ආර්යයන් වහන්සේලා. එතකොට අපිට තේරෙනවා අර භික්ෂු පිරිස නවක භික්ෂු පිරිස විශේෂයෙන්ම අර මහරහතන් වහන්සේලාගේ අවවාද අනුශාසනා මත පිහිටලා බොහෝම ධෛර්යවන්තව උත්සාහවන්තව කටයුතු කළා. අන්න අර බුද්ධ ශාසනය නැත්නම් බුදුරජාන් වහන්සේගේ ඒ අනුශාසනය ඉෂ්ට කර ගැනීම සඳහා වෙහෙසිලා තියෙනවා. මහන්සිලා තියෙනවා. ඒ එහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි අර බුදුරජාණන් වහන්සේ කලින් අවස්ථාවට වඩා දැන් මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්නේ දැන් මේ භික්ෂු පිරිසේ මහරහත් භාවයට පත්වෙච්ච රහතන් වහන්සේලා ඉන්නවා. සකදා අනාගාමි මට්ටමට පත්වෙච්ච ආරයන් වහන්සේලා ඉන්නවා. සකදාගාමි මට්ටමට පත්වෙච්ච ආරයන් වහන්සේලා ඉන්නවා. සෝවාන් මට්ටමට පත්වෙච්ච ආරයන් වහන්සේලා ඉන්නවා. ඒක විශේෂයෙන් සඳහන් කරනවා. ඊළඟට තවදුරටත් මේ භාවනා කරමින් මේ පත් නොවෙච්ච தත්වයන්ට නැත්නම් අධිගමයන්ට පත්වීම සඳහා සාක්ෂාත් නොකළ නිවන සාක්ෂාත් කර ගැනීම සඳහා වෙහෙසෙන තවදුරටත් කටයුතු කරන ප්‍රතිපත්තිගරුක ස්වාමින්වහන්සලා ඉන්නවා. ඉතින් ඒ ස්වාමින්වහන්සලා ඇතම් කෙනෙක් සතර සතිපට්ඨානයන් දිනු කරනවා. ඇතම් කෙනෙක් සම්‍යක් ප්‍රධානයන් දිනු කරනවා. ඇතම් කෙනෙක් සතර ඉද්ධිපාදයන් වඩනවා. ඇතම් කෙනෙක් පංච ඉන්ද්‍රිය ධර්මයන් වඩනවා. ඇතම් කෙනෙක් පංච බල ධර්මයන් වඩනවා. ඇතම් කෙනෙක් සප්ත බොජ්ජංග ධර්මයන් වඩනවා. ඇතම් කෙනෙක් ආරෂ්ඨාංග මාර්ගය වඩනවා. මේ විදිහට බෝධිපාක්ෂික ධර්මයන් ස්වාමින් වහන්සලා දිනු කරගෙන යනවා. ඒ වගේමයි ඇතම් කෙනෙක් මෛත්‍රී භාවනාව වඩනවා. ඇතම් කෙනෙක් කරුණා භාවනාව වඩනවා. ඇතම් කෙනෙක් මුදිතා භාවනාව වඩනවා. ඇතම් කෙනෙක් උපේක්ෂා භාවනාව වඩනවා. ඊළඟට තවත් පිරිසක් අසුබ භාවනාව වඩනවා. තවත් පිරිසක් අනිච්ච සංඥාව වඩනවා. ඉතින් මේ විදිහට මේ පිරිසේ තවත් පිරිසක් ආනාපාන සති භාවනාවත් වඩනවා. මේ විදිහට මේ භික්ෂුන් වහන්සේලා වඩපු විවිධාකාර භාවනාවන් සම්බන්ධයෙන් පෙළගැස්මක් මේ සූත්‍රේ එනවා. දැන් මේ බුදුරජාන් වහන්සේ භික්ෂුන් සංඝයා දිහා බලලා හිරිදරව් කරගන්න මේ මේ පිරිස් මේ මේ භාවනාවන් දැන් වඩාගෙන යනවා. යම් පිරිසක් මේකෙන් ප්‍රතිඵල ලබලා දැන් අරහත්ත්වයට පත් වෙලා තිනවා. ඇතැම් පිරිසක් අනාගාමී තත්ත්වයට පත් වෙලා තිනවා. ඇතැම් පිරිසක් සකදාගාමී වෙලා තිනවා. ඇතැම් පිරිසක් සෝවන් වෙලා තිනවා. තවත් පිරිසක් තාම ආර්ය භූමියටපත් වෙලා නැහැ. තවදුරටත් මේ බෝධිපාක්ෂික ධර්මයන් දියුණු කරමින් ඉන්නෝ. තවත් පිරිසක් බ්‍රහ්ම විහාර භාවනා වඩමින් දියුණු කරමින් ඉන්නෝ. දැන් බුදුරජාන් වහන්සේ මේ විදිහට දැකලා ඊළඟට ප්‍රකාශ කරනවා මේ විවිධ භාවනා ක්‍රම අතරේ සමහර විට ආනාපාන සතිය මුල් කරගෙන යම් හෝ කරගෙන ගිය භාවනාවන්ට අමතරව එහෙම නැත්නම් මේ කරගෙන ගිය භාවනාව තවත් වර්ධනය වෙන විදිහට ආනාපාන සතිය යොදා ගන්න පුළුවන් හින්දා වෙන්න ඇති බුදුරජාන් වහන්සේ දැන් ආනාපාන සතිය මුල් කරගෙන ඔන්න විස්තරයක් කරනවා දේශනාවක් කරනවා ඒක අතින් අපිට තේරුම් ගන්න පුළුවන් මේ එන පසුබිමත් එක්ක විවිධාකාර අනිකුත් භාවනා කරලා තිබුණත් කෙනෙකුට අවශ්‍ය නම් එතකොට මෙන්න මේ ආනාපාන සතියට යොමු වීමේ හැකියාව තියෙනවා. ඒ කලින් කරපු භාවනාව ඒ නිසා කරදරයක් වෙන්නේ නැහැ පිටුවහලක් වෙනවා මිසක් ආනාපාන සතිය වඩන්න. අපි එක අතකින් තේරුම් ගන්න තියෙන්නේ විවිධාකාර අනිකුත් භාවනා ක්‍රම තියෙනවා. නමුත් බුදුරජාන් වහන්සේ ආනාපාන සතියෙම මෙතන තෝරලා ඒක ගැන විස්තරයක් කරනවා. මුලින් එනවා විවිධ නාන ප්‍රකාර භාවනාවන් සම්බන්ධයෙන් පෙන ගැස්මක් විස්තරයක්. ඊළඟට බුදුරජාන් වහන්සේ ප්‍රකාශයක් කරනවා මහණෙනි මෙන්න මේ ආනාපාන සතිය වඩන්න ආනාපාන සතිය බහුලීකృత කරා නම් මහත්ඵලයි මහා නිසංසයි. ආනාපාන සති භික්ඛවේ භාවිතා බහුලී කතා මහත්ඵලා හෝති මහා නිසංසා. ඔන්න බුදුරජාන් වහන්සේ භික්ෂුන් වහන්සේලාව උනන්දු කරනවා ආනාපාන සතිය වඩන්න. මහණෙනි මෙන්න මේ ආනාපාන සතිය වැඩුවා නම් ඒක මහත්ඵලයි මහා නිසංසයි. ඊළඟට තවත් විස්තරයක් කරනවා. ඒකෙදි බුදුරජාන් වහන්සේ තවත් හෙළිදරව්වක් කරනවා. මොකද්ද කරන හෙලිදරව්ව? ආනාපාන සති භික්කවේ භාවිතා බහුලී කතා චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණෙන්ති. චත්තාරෝ සතිපට්ඨානා භාවිතා බහුලී කතා සත්ත බොජ්ජංගේ පරිපූර්ණෙන්ති. සත්ත බොජ්ජංගා භාවිතා බහුලී කතා විඥා විමුක්තිං පරිපූර්ණෙන්ති. කියලා ඔන්න බොහොම තවත් ප්‍රබල ප්‍රකාශයක් කරනවා. දැන් අපි තවත් පැත්තකින් හිතලා බැලුවොත් අපි දන්නවා සතිපට්ඨාන සූත්‍රයේදී විශේෂ අනුපස්සනා හතරක් පෙන්ලා දීලා තියෙනවා. කාය අනුපස්සනාව, වේදනා අනුපස්සනාව, චිත්තානුපස්සනාව සහ ධම්මානුපස්සනාව. දැන් මේ කායानुපස්සනාවේම එන එක කායानुපස්සනා සතිපට්ඨානයක් තමයි ආනාපාන සතිය කියන්නේ. මේ පිංගුතුම් පොඩ්ඩක් සතිපට්ඨාන සූත්‍රය මතක් කරගත්තොත් ඒකේ ආනාපාන සතිය තියෙනවා. ඊළඟට ඉරියාපත භාවනාව තියෙනවා. සම්පජඤ්ඤ භාවනාව තියෙනවා ධාතු මනසිකාර භාවනාව තියෙනවා අසුභ භාවනාව තියෙනවා ඊළඟට නවසීවතික භාවනාව තියෙනවා මේ විදිහට භාවනා කමටහන් 14ක් මේ කායानुපස්සනා කොටසේ සඳහන් වෙනවා එතෙන්දී ඇත්තටම මේ ආනාපාන සතිය කායानुපස්සනාවට අදාළ කොටසක් පමණයි තියෙන්නේ ඒ කියන්නේ කායानुපස්සනාවකට කයට අදාළ කොටසක් ආරම්භක කොටසක් විතරක් මේ කායानुපස්සනාවේදී සතිපට්ඨාන සූත්‍රය සඳහන් කරලා තියෙනවා ඊළඟට වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව වශයෙන් එතකොට සතිපට්ඨාන හතරක් අපි අහලා තියෙනවා. දැන් මේ බුදුරජාන් වහන්සේ දැන් අලුත් හෙලිදරව් කිරීමක් කරනවා. මොකද්ද මේ කියන්නේ? මහණෙනි මෙන්න මේ ආනාපාන සතිය වඩන්න මේ ආනාපාන සතියේ වැඩිම තුලින් පුළුවන් කායानुපස්සනාවක් දියුණු කරගන්න. ආනාපාන සතිය වැඩිම තුලින් පුළුවන් වේදනානුපස්සනාවක් දියුණු කරගන්න. ආනාපාන සතිය වැඩිම තුලින් පුළුවන් චිත්තානුපස්සනාවත් දියුණු කරගන්න. ආනාපාන සතිය වැඩිම තුලින් පුළුවන් ධම්මානුපස්සනාවත් දියුණු කරගන්න. ඒක එකතකින් බැලුවාම අර සතර සතිපට්ඨානයට එහෙම නැත්නම් සතිපට්ඨාන සූත්‍රයට වඩා වෙනස් මාර්ගයක් අරන් තියෙනවා. සතිපට්ඨාන සූත්‍රයේ එකකට එකක් වෙනස් ගතියක් තියෙනවා. දැන් මේ සතිපට්ඨාන සූත්‍රයේත් අන්තර්ගත ආනාපාන සතිය අරගෙන බුදුරජාන් වහන්සේ දැන් විස්තර කරන්න යනවා කොහොමද මේ ආනාපාන සතියෙම පාවිච්චි කරන්නේ කායනුපසනාව දියුණු කරන්න. කොහොමද වේදනානුපසනාව ඒ හරහා දියුණු කරන්නේ? කොහොමද චිත්තානුපසනාව ඒ හරහා දියුණු කරන්නේ? කොහොමද ධම්මානුපසනාව ඒ හරහා දියුණු කරන්නේ? එතකොට මේ එක කමඨහනක් තුලින් කොහොමද සතර සතිපට්ඨානයක්ම දියුණු කරගන්නේ? එක ධර්මතාවයකින් ධර්මතා හතරක් දියුණු කරගන්නේ කොහොමද? ඒක එක හතකින් අපිට සුභාරංචියක් වෙනවා. මොකද අපිට එතකොට සතිපට්ඨාන සූත්‍රයම ඇසුරු කරන්න අවශ්‍ය වෙන එකක් නැහැ. එහෙම නැත්නම් දීර්ඝ විස්තරයක් අවශ්‍ය වෙන එකක් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ ඒකාතකින් ටිකක් සරල කරලා දීලා තියෙනවා. ආනාපාන සතිය හරහාම ඔන්න හතර සතිපට්ඨානෙම වැඩෙන හැටි වඩන හැටි බුදුරජාණන් වහන්සේ විස්තර කරන්න යනවා. ඊළඟට එතනින් නතර වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා මේ සතර සතිපට්ඨාන ධර්මයන් දිනු කරගත්තා නම් ඒක නිවැරදිව මේ ආනාපාන සතිය හරහා දිනු කරනකොට ඒ හරහා සප්ත බොජ්ජංග ධර්මයන් දිනු කරන්නත් පුළුවන් වෙනවා කියලා. අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. එතකොට ඔන්න හතරක් දිනු කිරීම තුලින් ධර්මතා හතක් දිනු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඊළඟට කියනවා සප්ත බොජ්ජංග ධර්මයන් දිනු කර ගැනීම තුලින් ඒකේ පරිපූර්ණත්වයට යාම හරහා ඔන්න විඥා විමුක්ති කියන මේ ධර්මතා දෙකක් දිනු කරගන්න අවස්ථාව ලැබෙනවා කියලා. එතකොට එකක් දිනු කිරීම තුලින් හතරක් දිනු කරන්න හම්බ වෙනවා. හතරක් දිනු කරගෙන හතක් දිනු කරගන්න හම්බ වෙනවා. හතක් දිනු කරගෙන දෙකක් දිනු කරගන්න හම්බ වෙනවා. එක අතකින් නිකන් තේරවිල්ලක් වගේ. ඉතින් ඇත්තටම මේ කාරණාව තවත් තැන්වලදී බුදුරජාන් වහන්සේගෙන්ම අහලා තිනවා. එක අවස්ථාවකදී ඔන්න ආනන්ද ස්වාමීන් වහන්සේ ඇවිල්ලා අහනවා භාගතුන් වහන්සේ මේ එකක් දියුණු කළා හතරක් දියුණු කරන්න පුළුවන් කියනවා. හතරක් දියුණු කළා හතක් දියුණු කරගන්න පුළුවන් කියනවා. හතක් දියුණු කළා දෙකක් දියුණු කරගන්න පුළුවන් කියනවා. මෙහෙම දියුණු කරන ප්‍රතිපදාවක් තියෙනවද කියලා බුදුරජාන් වහන්සේගෙන් අහනවා. එතකොට බුදුරජාන් වහන්සේ කියනවා ඔව් ආනන්ද මෙහෙම ප්‍රතිපදාවක් තියෙනවා. මොකද්ද මේ එක ඒ තමයි ආනාපාන සතිය. මොකද්ද මේ හතර? ඒ තමයි සතර සතිපට්ඨානය. මොකද්ද මේ හත? සප්තබොජ්ජංග ධර්මයන්. මොකද්ද මේ දෙක? විඥා විමුක්ති. ඉතින් මේ විදිහට මේ කාරණාව මතු කළා දීපු අවස්ථා රැසක් සතිපට්ඨාන මේ ආනාපාන සති සංයුත්තේ සඳහන් වෙනවා. සංයුත්ත නිකාය ආනාපාන සති සංයුත්තේ සඳහන් වෙනවා. නිසා අපි තේරුම් ගන්න තියෙන්නේ මෙතනින් මේ ආනාපාන සති භාවනාව එතකොට අපිට නිවන දක්වාම යන මාර්ගය පෙන්ලා දෙන ප්‍රතිපදාව තමයි දැන් මේ බුදුරජාණන් වහන්සේ ආනාපාන සති සූත්‍රය හරහා පෙන්ලා දෙන්න යන්නේ. ඊළඟට දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ ආනාපාන සති සූත්‍රය ආනාපාන සතිය මුල් කරගෙන ඔන්න දැන් වදාරනවා. ඒ කියන්නේ කොහොමද දැන් කෙනෙක් නිවරදිව මේ සියල්ල සම්පූර්ණ වෙන පරිදි දැන් මේ කතා කරපු මේ සියලු අවශ්‍යතාවයන් සපිරෙන පරිදි වඩන්නේ කොහොමද? දැන් කොන්න බුදුරජාණන් වහන්සේ කියනවා කතම් භාවිතාච භික්කවේ ආනාපාන සති කතම් බහුලී කතා මහප්පලා හෝති මහානිසංස මහණෙනි කෙසේ වඩපු ආනාපාන සතියද කෙසේ බහුලීකృత කරපු ආනාපාන සතියද මහත්ඵල මහානිසංස වෙන්නේ දැන් එකතකින් අපි තේරුම් ගන්න තියෙන්නේ අපි මේ අපිට ඕන ඕන විදිහට ආනාපාන සතිය වැඩිවීමක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙන්නේ ඔන්න මේ විශේෂ ආකාරයක් තියෙනවා. යම්කිසි නියම ආකාරයක් තියෙනවා. බුද්ධ දේශනාවක් තියෙනවා. මේ බුද්ධ දේශනාවේ එන විදිහට කෙනෙක් ආනාපාන සතිය වඩනවා නම් අන්න එහෙමනම් පුළුවන් අන්න අර විදිහට ඒ හරහා සතර සතිපට්ඨාන ධර්මයන්ම දියුණු කරගන්න. ඒ හරහා සප්තබොජ්ජංග ධර්මයන්ම දියුණු කරගන්න. ඒ හරහා විඥා විමුක්ති දියුණු කරගන්න. ප්‍රඥාවත් විමුක්තියත් ඇති කරගන්න. එතකොට අන්න ඒ විශේෂ ආකාරය තමයි දැන් මේ බුදුරජාණන් වහන්සේ ආනාපාන සති සූත්‍රයේදී පැහැදිලි කරලා දෙන්න හදන්නේ. එතෙන්දී පටන් ගන්නවා කොහොමද මේ සඳහා සැදිලා පැහැදෙන්නේ? නැත්තම් මේ සඳහා පූර්වක්‍ෘත්‍ය මොනවද? එතකොට බොහොම පිරිසුදුව බොහොම මේ නිර්වුල්ව පැහැදිලිව මේ සූත්‍රයේ කොහොමද අපි ඉරියව්ව සකස් කරගන්නේ කියන එක පවා සඳහන් කරලා තියෙනවා. බුදුරජාන් වහන්සේ කියනවා අරඤ්‍යගතෝවා, රුක්කමූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා. ඔන්න ඇසුරු කළ යුතු පරිසරය ගැන මදක් සඳහන් කරනවා අරඤ්‍යගතෝවා. පොඩ්ඩක් මේ සාමාන්‍ය නගරවාසී, ග්‍රාමවාසී පරිසරයෙන් අයත් වෙලා ඔන්න ටිකක් ආරණ්‍ය ප්‍රදේශයකට යන්න කියලා කියනවා. එහෙම නැත්නම් රුක්ක මූල ගතෝවා. මේ ගහක් යටකට යන්න කියලා කියනවා. ගහක් මුලකට යන්න කියලා කියනවා. එහෙම නැත්නම් ශුන්‍යාගාර ගතෝවා. කවුරුවත් නැති තැනකට හිස් තැනකට යන්න කියලා කියනවා. දැන් මේ සූත්‍රය ඇත්තටම දේශනා කරන්න පසුබිම් වෙච්ච ඒ පරිසරය ගැන හිතුවත් බුදුරජාන් වහන්සේ සහ සංඝ පිරිස මිගාරමාතු ප්‍රාසාදයේ වස්වැසුවට දැන් මේ රැස් වෙලා ඉන්නේ එලිමහනේ. හඳ පායලා තිනවා, පුර හඳ පායලා තිනවා, පසළොස්වක දවස, අදත් පසළොස්වක දවසක්. ඉතින් එතකොට මේ 15ක දවසක ඉල් 15ක දවසේ තමයි බුදුරජාන් වහන්සේ මේ එලි මහනේ වාඩිලා ඉන්න සංඝපිරිසට මේ ආනාපාන සතිය දේශනා කරන්නේ. එතකොට මේ පරිසරයත් එක්ක සම්බන්ධ වීම එකතකින් හරීම වැදගත් වෙනවා. මොකද අපිට පරිසරය කිසිසේත්ම හුඟක් වෙලාවට ගහත් කොලක් එක ඉන්නකොට අපේ හිත නිවනවා මිසක් අපේ හිත දවන ගතියක් නැහැ. පරිසරය ඒ තරම්ම හරිම නිස්කලංකයි. ඒ තරම්ම හිත නිවන ස්වභාවයක් මේ පරිසරයේ තියෙනවා. ඉතින් ඒ නිසා වෙන්න ඇති බුදුරජාන් වහන්සේත් මහා සංඝරත්නයත් එදා අර ප්‍රාසාදයේ ඇතුළේ ඉන්නව වෙනුවට මේ හඳ පායලා තියෙනවා. එලි මහනට ඇවිල්ලා සියලු දෙනාම බොහොම තුෂ්ණීම් බොහෝතව නිස්කලංකව නිසල්මුනේ වාඩි වෙලා භාවනාවේ යෙදෙනවා. ඒ අවස්ථාවේ තමයි මේ භික්ෂුන් වහන්සේලා දිහා බුදුරජාන් වහන්සේ බුදු ඇසින් බලන්නේ. ඊළඟට තමයි ආනාපාන සතිය මේ විදිහට අර විස්තර කරගෙන ආපු විදිහට දැන් දේශනා කරන්න පටන් ගන්න. ඊළඟට මෙතෙන්දී බුදුරජාන් වහන්සේ මතක් කරනවා අපි ආනාපාන සතිය වඩන්න. ඉතින් මෙන්න මේ වගේ පරිසරයක් තෝරගන්න. ආරණ්‍යයකට යන්න. එහෙම නැත්නම් ගහක් කැටකට යන්න. එහෙම නැත්නම් හිස් තැනකට යන්න. ඒ කියන්නේ අනිකුත් අය කෑකොන් සංගහන බොහොම සද්ද බහුල කලබලකාරී පරිසරයක මේක කරන්න අමාරුයි. විශේෂයෙන්ම මෙතන අපි තේරුම් ගන්න තියෙන්නේ දැන් මේ මුල ඉඳන් අයන්නේ ඉඳන් ආධුනික යෝගාවචරයෙකුට බුදුරජාණන් වහන්සේ දැන් මේ කියලා දෙන ආකාරය. එතකොට අපිට ආධුනික මට්ටමේදී පුළුවන් තරම් ගැළපෙන සාධක තබා ගැනීම වැදගත් වෙනවා. මොකද එයා ආධුනිකයට විවිධාකාර සද්දබද්ද හරිම ගැහැටක්. බොහොම කරදරයක්. කනට කටු අයිනවා වගේ. ඉතින් ඒ නිසා අපිත් උත්සාහත් වෙන්න ඕනේ අපි අතර ඉන්න යම් ආදුනික මේ යෝගාවචරයෙන් ඉන්නවා නම් ඒ අය කෙරෙහි අනුකම්පාවෙන් ඒ අයටත් මේ මාර්ගයට පිවිසීම සඳහා අවස්ථාවක් ලබා දෙන්න අපි උත්සාහත් යුතුයි. ඒ නිසා අපි පුලුවන් තරම් නිශ්ශබ්ද වීම තුලින් අපි නිස්කලංකව කටයුතු කිරීම තුලින් එකාතකින් අපි ඒ අයට ආදර්ශයක් සපයනවා. තවත් පැත්තකින් අපි පුලුවන් තරම් නිහඬභාවය ආරක්ෂා කරමින් ඒ භාවනාවට සුදුසු පරිසරය සකස් කරලා දෙනවා. ඒතකොට ඇත්තටම මේ ආධුනික මට්ටමේදී පුළුවන් තරම් නිහඬව කටයුතු කරන්න ලැබීමත් කතාව අඩුවෙන් කිරීමත් ඒ වගේමයි භාවනාවට සුදුසු පරිසරයක ඒ කටයුත්ත කිරීමත් වැදගත් වෙනවා. මොකද ഘോഷාකාරී පරිසරයක භාවනාව පටන් ගන්න අමාරුයි. පටන් ගන්න නම් පුළුවන් තරම් ඊට සරිලන පුළුවන් තරම් ඒකට ගැළපෙන පරිසරයක් තිබීම වැදගත් වෙනවා. ඉතින් එතකොට ඒකයි මුලින්ම බුදුරජාණන් වහන්සේ මෙන්න මේ වගේ පතිරූපදේශ වාසයක් සුදුසු පරිසරයක් තෝරගන්න කියලා ඔන්න මතක් කරන්නේ. එහෙම කියලා ඊළඟට කියනවා නිසීදති. ඔන්න දැන් වාඩි වෙනවා. පල්ලංකං ආභුජිත්වා. අන්න පලක් පෙඳලා වාඩි වෙන්නේ. වාඩි වෙලා මේක පටන් ගන්න කියන්නේ ඊළඟට හොඳට මේ පාද දෙක හරහට දාලා පලක් බැඳලා වාඩි වෙන්න කියලා කියනවා. ඊළඟට කියනවා උජුං කායම් පනිදාය. කය ඍජුව තබා ගන්න කියලා කියනවා. පරිමුඛං සතෙන් උපට්ඨ පෙත්වා. මුහුණ ඉදිරියේ සිහිය පිහිටුවලා දැන් ඔන්න ආනාපාන සතිය වඩන්න මේ මූලික සුදුසුකම් ටික බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒතර අපිට තේරුම් ගන්න තියෙන්නේ එතකොට මේ කරුණු ටික අපි සාර්ථකව කරනවද කියලා අපි අපි ගැනම අපේ භාවනාවට යොදලා බලන එක වටිනවා. අපි බොහෝ දෙනෙක් ආනාපාන සතිය වඩනවා. පිම්බිම් හැකිලිම භාවනාව වඩනවා. ඉතින් එතකොට අපිත් මේ කටයුතු ටික ඒ විදිහටම ඉදිරිපත් කරගන්නවා නම් ඒ ටික ඒ ආකාරයෙන් සම්පූර්ණ කරනවා නම් එතකොට අපි මේ බුද්ධ දේශනාවට ඇහුම්කන් දුන්න වෙනවා. බුද්ධ දේශනාවට අනුගත වුණා වෙනවා. එතකොට අපි ආනාපාන සතියේදී නම් දැන් මේ කියන්නේ පරිමුඛං සතින් උපට්ඨපෙත්තා. මේ නාසිකාග්‍රේ නැත්තම් උඩුතොලේ උඩ කොටසේ මේ මුහුණේ ඉදිරියේ සිහිය පිහිටවන්න කියලා කියනවා. ඒතර පිම්බීම හැකිලිම භාවනාවේදී මේක ටිකක් වෙනස්. එතෙන්දී පිම්බීමත් හැකිලීමක් හොඳට ප්‍රකට වෙන්නේ උදර ප්‍රදේශයේ ටිකක් උඩට වෙන්න. උදර ප්‍රදේශයේම වුණත් ප්‍රශ්නයක් නැහැ. ඒක Tamanට හඳුන ගන්න පුළුවන්. අන්න එතන තමයි සිහිය පිහිටවන්න තියෙන්නේ. එතකොට මේ භාවනා දෙකේ තියෙන එක වෙනසක් තමයි මේ සිහිය පිහිටවන තැන. ආනාපාන සතියේදී නම් නාසිකාග්‍රේ හෝ උඩුතලයේ සිහිය පිහිටවනවා. පිම්බිම හැකිලිම භාවනාවේදී නම් උදර ප්‍රදේශයේ සිහිය පිහිටවනු. දැන් ඊළඟට බුදුරජාණන් වහන්සේ බොහෝම සරලව කියනවා සතෝව අස සති සතෝ පස්ස සති. සිහිය ඇතුව හුස්ම ගන්නවා සිහි ඇතුව හුස්ම හෙලනවා. ඔතනින් තමයි පටන් ගන්නෙ. උදෙත් මම මතක් කළා වගේ බලන්න පින්වත්නි මේ කමඨහනක් කොයිතරම් සරලද? සතෝව අස සති සතෝ පස්ස සති. සිහි ඇතුව හුස්ම ගන්නවා සිහි ඇතුව හුස්ම හෙලනවා. අපිට කරන්න තියෙන්නේ ඔච්චරයි මුලදී. නමුත් අපේ හිත මේ සරල බව අගය කරන්නේ නැහැ. ඒ නිසා එයා කැමති අතීතයට යන්න. එයා ඉතින් අතීතයට ගිහිල්ලා අතීතේ අපි කරපු කීප දේවල් මතක් කරලා දෙනවා. අපේ රුචි අරුචිකම් මතක් කරලා දෙනවා. අපි ගෙදරදී කරපුවා මතක් කරලා දෙනවා. රැකියා ස්ථානවලදී කරපු කීප දේවල් මතක් කරලා දෙනවා. ඉතින් මේ විදිහට එයා තොර තෝංචියක් නැතුව කෙලවරක් නැතුව ඒ අතීත සිද්ධි නැවතත් ඇදලා ගන්නවා. ඊළඟට අනාගත බලාපොරොත්තු ඔස්සේත් යනවා. අපේක්ෂාවන් ඔස්සේ යනවා. විවිධාකාර සැලසුම් අපේ ඔළුවේ තියෙනවා. ඉතින් ඒව ඔස්සේත් හිත යනවා. මොකද ඒව හරි සංකීර්ණයි. එක අතකින් හිතට ලොකු වැඩක් තියෙනවා. තවත් පැත්තකින් ඒවයි හරි රසයක් තියෙනවා. තවත් පැත්තකින් සමහර වෙලාවට මේව හරහා ලොකු දුකක් දැනෙනවා ආතතියක් දැනෙනවා ඒත් හිත පුරුද්දට හිතනවා අපිටම තේරෙනවා මේ දේවල් හිතලා පළක් නැහැ මේක තව තව හිතන්න හිතන්න මගේ හිත පැටලෙනවා. ඒත් වළක්ව ගන්න අමාරුයි. හිත කෙලවරක් නැතුව ඒව ඔස්සේම යනවා. ඉතින් මෙන්න මේ වගේ හරිම අකීකරු හිතක් අපිටම කරදර වෙන අපිටම අවඩක් වෙන විදිහට හිතන හිතක් තමයි අපිට සාමාන්‍යයෙන් තියෙන්නේ. මේ හිත හරි කැමැති පශ්චාත්තාප වෙන්න. මේ හිත හරි කැමැති කනගාටු වෙවි ඉන්න. නොකල වැරදි පවා තමන්ගේ පිට දාගෙන කරා කියලා ඔන්න පශ්චාත්තාප වෙවි ඉන්න කැමති. ඒ වගේමයි මේ හිත කැමති තමන්ව හුවා දක්වනවට තමන්ට ප්‍රශංසා ලැබෙනවට තමන් කෙනෙක් පුජ්‍යලයක් කියලා හුවා දක්වනවට හරි කැමති. කෙලස් බරිතව ඉන්න හරි කැමති. මොනවා හරි හිත හිතා ඉන්න හරිම කැමති. ඉතින් වගේ හිතක් තමයි අපිට සාමාන්‍යයෙන් තියෙන්නේ. ඉතින් අපි තේරුම් ගන්න ඕනේ අපි හැමෝම පටන් ගන්න තියෙන්නේ මෙතනින්. අපි මුලින්ම පටන් ගන්නකොටම හිතුවොත් මගේ හිත හරිම කීකරුයි. කෙලස් ඇත්තේම නැහැ. එතනින් තමයි මම පටන් ගන්න තියෙන්නේ. අනිත් අයට වඩා මම වෙනස් කියලා හිතුවොත් ඒක අදි탁සේරුවක් වෙනවා. අපිට ඒ නිසා බොහොම බිමට බැහැලා මගේ හිතත් බොහොම චපලයි. මගේ හිතත් හරිම අකීකරුයි. මේකේ කෙලස් පිරලා තියෙන්නේ. මට සමහරවිට කෙලස් කෙලස් හත වශයෙන්වත් හඳුනා ගන්නවත් තේරෙනවද දන්නේ නැහැ. කියලා අපිට පුළුවන් නම් බිමට බැහැලා මේ කටයුත්ත පටන් ගන්න. ඒ තරමට අපිට ඉදිරි ගමනක් තියෙනවා. අර භික්ෂුන් වහන්සේලා පවාරණයේදී තමන්ට අහු නොවෙච්ච, තමන්ට පෙනිච්ච නැති, තමන්ගේ ප්‍රත්‍යවේක්ෂාවට හෙලිදරව් නොවෙච්ච වැරදි අනිත් අයගෙන් අහලා දැනගන්නවා. ඒක ඒකාතකින් බැලුවාම මේ ලෝකේ හරිම විරල දෙයක්. තමන්ගේ වැරදි මොනවද කියලා අනිත් අයගෙන් අහලා බලනවා. ඒ වැරදි සත්පුරුෂයෙක් හෙලි කරොත් අන්න තමනුත් ඒ වැරද්ද තියෙනවා නේද මාගාව කියලා අන්න නිහතමානී මේ වරද හදා ගැනීම සඳහා උත්සාහත් වෙනවා. පින්වත්නි අපි අපේ වැරද්දක් හෙලි කරගන්න බැරිවීම තුලින් මරණ මොහොත දක්වාම ඒ වැරද්ද අපි කරගෙන ගියොත් අපි ඒ හරහා කොයි තරම්නම් අකුසල් ප්‍රදේශයක් අකුසල් ප්‍රමාණයක් රැස් කර ගනීවිද ඉතින් අපිට අතරමඟකදී හරේ යම්කිසි සත්පුරුෂයෙක් ඒ වැරද්ද තේරුම් අරගෙන මේ මිනිස්යාට මේ වැරද්ද තාමත් හදාගන්න බැරි වෙලා තියෙනවා ඉතින් මම හරි මේ මිනිස්සයාට මේ වැරද්ද පෙන්ලා දෙන්න ඕනේ කියලා සත්පුරුෂ ගුණයකින් පෙන්ලා දුන්නොත් අපිට පුළුවන් වෙයිද ඒ වැරද්ද නිහතමානීව තේරුම් ගන්න. ඒ සඳහා අපි කොයිතරම්නම් නිහතමානී වෙන්න වෙනවද? තවත් පැත්තකින් අපිට බිමට බැහැලා ජීවත් වෙන්න වෙනවද? එහෙම නැත්නම් අපි වැරදි කර වැරද්ද පෙන්ලා දීපු කෙනා කෙරෙහිත් හුරණ වෙලා කේන්ති අරගෙන එයාටත් බැනවදිනවද? ඉතින් මේ වගේ දේවල් අපි හිතලා බලන්න වටිනවා. මොකද මේ යන ගමන මේ යන ආධ්‍යාත්මික ගමන මේ කාටවත් පෙන්වන්න යන ගමනක් නෙමෙයි. මේක මේ තමන්ව හුවා දක්වන්න යන ගමනක් නෙමෙයි. මෙතන තියෙන්නේ හුදු අවංක ආධ්‍යාත්මික ගමනක්. අපි ඒ බඳු ගමනක් යනවා ලොකු දුරක් යන්න අපිට අවස්ථාව ලැබෙවි. අපි මේ ආධ්‍යාත්මික ගමන යොදාගන්නේ අපිව හොවා දක්වන්න නම් අපිට ප්‍රශංසා ලබන්න නම් මේකෙනුත් ගාණක් හම්බ කරගන්න නම් ඉතින් එහෙමනම් ඉතින් ලොකු ගමනක් යන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් මෙතෙන්දී අපිට බුද්ධ දේශනාවට අනුගත වෙලා බුදුරජාණන් වහන්සේව ශාස්ත්‍රූත්වයේ තියාගෙන උන්වහන්සේගේ ධර්මය අහුම්කන් දීලා උන්වහන්සේගේ ධර්මය අනුගමනය කරපු ඒ මහරහතන් වහන්සේලා ආරයන් වහන්සේලා මුල් තැන තියාගෙන උන්වහන්සේලාව ආදර්ශයට අරගෙන බොහෝම අවංකව යා යුතු ගමනක් තියෙනවා. ඒ බඳු ගමනකට තමයි බුදුරජාණන් වහන්සේ දැන් මේ එදා භික්ෂූන් වහන්සේලා යොමු කරන්නේ. තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ව යොමු කරන්නේ. ඊළඟට තව දුරටත් ඒ අයව උත්සාහවත් කරන්නේ. දැන් එතකොට මේ සතෝව අස සති සතෝ පස්ස සති කියන තැනින් බුදුරජාන් වහන්සේ පටන් ගන්නවා. මොකද මේ තාක්කල් අපි හුස්ම ගත්තට කවදාවත් සිහියෙන් හුස්ම අරන්නේ අපි নানা ප්‍රකාර වැඩවල නිරත වෙනවා. කය එයාට කැමැති කැමැති පරිද්දෙන් හුස්ම ගන්නවා. ඌමනා ඌමනා පරිද්දෙන් එයා හුස්ම ගන්නවා. අපි බර වැඩක් කරද්දී වැඩියෙන් හුස්ම ගන්නවා. අපි සාමාන්‍ය වැඩක් කරද්දී නිදාගෙන ඉන්නකොට අඩුවෙන් හුස්ම ගන්නවා. ඒ කියන්නේ ප්‍රමාණය වශයෙන් ගත්තොත් ඔන්න අඩු හුස්මක් ගනීවි. දැන් අපි දැන් උත්සාහත් වෙනවා කොහොමද මේ සතිමත්ව හුස්ම ගන්නෙ සතිමත්ව හුස්ම හෙලන්නේ. ඉතින් අර මතක් කළා වගේ නාසිකාග්‍රේ ඉදිරියේ සිහිය පිහිටවලා මේ කයට හුස්ම ගන්න දීලා ඒ ගැන දැනුවත් වෙන්න බලනවා. ඉතින් නොදැනුවත්වම වගේ අපි මේ ගැන සතිමත් වෙන්න පටන් ගත්තාම ඔන්න හුස්ම ටිකක් ආයාසයෙන් ගන්න ස්වභාවයක් දැනෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි බලෙන් හුස්ම ගන්නවා. බලෙන් හුස්ම හෙලනවා. ඉතින් ඒ බඳු දෙයක් වෙන්න පුළුවන්. හුඟක් වෙලාවට ආධුනික මට්ටමේදී අපි මේ දැනුවත්ව හුස්ම ගන්න ගියාම සතිමත්ව හුස්ම ගන්න ගියාම අපි ඒකට අතදාන ගතියක් අපි ඒකත් නිකන් ව්‍යාකූල කරන ගතියක් තියෙනවා මොකද අපිට තේරෙන්නේ තාමත් පැත්තකට ඉඳලා වැඩේ කරගන්න අපි හැමතිස්සෙම අපේ අත දාලා තියෙන දේවල් අවුල් කරන එක තමයි කරන්නේ දැනුම් මේ හුස්ම දිහා බලන්න ගිහිල්ලත් ඔන්න දැන් හුස්මත් අවුල් වෙනවා. හැබැයි තින් වැරද්දක් නැහැ. කාලයක් යනකොට තේරෙනවා. මේ අනවශ්‍ය වීරයක් යොදලා තියෙන්නේ. මම මේ බලෙන් හුස්ම අරන් තියෙන්නේ. හයියෙන් හුස්ම අරන් තියෙන්නේ. මම මේ විදිහට අත දාලා අත පොවලා බලෙන් හුස්ම ගන්න අවශ්‍ය නැහැ කියලා මෙන්න මේ වැටහීම කාලයක් මේ භාවනාවේ යෙදෙනකොට කෙනෙකුට ඇති වෙනවා. එනිසා මුලදී බලෙන් හුස්ම ගත්තත් ඒ ගැන ඒ තරම්ම අඩුපාඩුවක් කියලා හිතන්න දෙයක් නැහැ. මේක තමයි පටන් ගන්න තැන. මොකද අපිට තාමත් දෙයක් වෙන්න ඉඩ හැරලා බලාගෙන ඉන්න ගතිය පිටලා නැහැ. මේක තාම පුරුදු වෙලා නැහැ. ඉතින් ඒ නිසා අපි හුස්ම ගන්න ගියාමත් දැන් අපි බලෙන් හුස්ම ගන්න හදනවා. කයට හුස්ම නිදැල්ලේ හුස්ම ගන්න ඉඩ නොදී. ඉතින් ඒ தත්ත්වය කාලයක් යනකොට තේරෙනවා. ඉතින් සතෝව අසසති සතෝ පසසති කියද්දී බුදුරජාන් වහන්සේ වැඩි විස්තර මොකක්වත් නැහැ. මෙතෙන් දැන් කරන්නේ මේ කය හුස්ම ගන්නේ වර්තමානයේ. මේ වර්තමානයේ ගන්න හුස්ම කයට ගන්න ඉඩ හැරලා අපේ හිතත් මේ වර්තමානයේ සිද්ධ වෙන මේ ක්‍රියාවලියේම රඳවන්න උත්සාහත් වෙනවා. මොකද අපේ හිත සාමාන්‍යයෙන් අතීතය අල්ලගෙන ඉන්නවා නැත්නම් අනාගතය අල්ලගෙන ඉන්නවා. නමුත් මේ හුස්ම ගැනීමේ පිටකිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම මේ මොහොතේ මේ වර්තමානයේ සිද්ධ වෙන ක්‍රියාවලියක්. එතකොට මේ වර්තමානයේ નિરાයාසයෙන් සිද්ධ වෙන මේ ක්‍රියාවලිය අපි ප්‍රයෝගී කරගන්නවා, උපකරණයක් කරගන්නවා, ආයුධයක් කරගන්නවා වර්තමානයට හිත ගැනීමේ උපක්‍රමයක් වශයෙන්. එතකොට මේ කයට හුස්ම ගන්න ඉඩ ඇරලා ඒ හුස්මක් හුස්මක් ගානේ සතිමත් වෙනවා. එතකොට එක ආස්වාසයක් අපි සතියෙන් හිටියානම් අන්න එතෙන්දී ඊතා සුළු ප්‍රමාණයක් අපේ සතිය ඉස්සරහට එනවා වර්ධනය වෙනවා. ඊළඟට තව ප්‍රස්වාසයක් අපි සතියෙන් ගත කළා නම් අන්න ඒ ප්‍රස්වාසයේ කාල පරිච්ඡේදයේදී මේ සතිය කියන ගුණධර්මය මදක් ඉස්සරහට එනවා. අපි තුල මේ සතිමත් බව තියෙනවා නමුත් ප්‍රමාණවත් නැහැ. මේ ප්‍රමාණවත් නැති දියුණු නැති සතිය තමයි දැන් මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය උපයෝගී කරගෙන අපි වර්ධනය කරගන්න උත්සාහත් වෙන්නේ. එතකොට අපිට හුස්ම රැලි කීයක් ගන්න වෙයිද සතිය දිනු කරගන්න. එතකොට අපි තේරුම් ගන්න තියෙන්නේ මේ අපරාධ කියන්න බෑ. මේ කය නිදැල්ලේ නොමිලේ හුස්ම ගන්නවා. ඒ නිසා අපිට අතපත ගාලා බලෙන් කරන්න කිසිම දෙයක් නැහැ. අපි නිදාගත්තත් මේ කය හුස්ම ගන්නවා. අපි වෙන වෙන වැඩවල නිරත වුණත් මේ කය හුස්ම ගන්නවා. අපි දැනුවත් උනත් නොදැනුවත් උනත් මේක අය හුස්ම ගන්නවා. ඒක තමයි ඒකාතකෙන් ආනාපාන සතියේ තියෙන ප්‍රබලම ආනිසංසය. ප්‍රබලම වාසිය තමයි එතන. මොකද මේ කමටහනේදී අපිට බලෙන් කරන්න කියලා උවමනාවෙන් කරන්න කියලා විශේෂ දෙයක් නැති තරම්. මොකද කය කරන්න ඕන දේ කරලා දෙනවා. දැනටමත් කරනවා. අපිට තියෙන්නේ මේ සිද්ධ වෙන, નિરાයාසයෙන් සිද්ධ වෙන ඒ සිදුවීම වර්තමානට හිත ගැනීම සඳහා උපයෝගී කර ගැනීම පමණයි. එතකොට අතීතයෙන් හිත මුදව ගන්නවා අනාගතයෙන් හිත මුදව ගන්නවා වර්තමානයේ සිද්ධ වෙන ආස්වාසය දිහා බලනවා. ප්‍රස්වාසය දිහා බලනවා. අපි හිතමු ඔන්න ඒ වෙලාවේදී ඔන්න ආයෙත් හිත අතීතයට ගියා. ඉතින් ඒ ගැන කනස්සල්ලක් ඇති කර ගැනීම ආයෙත් ඔන්න නීවරණයට ආරාධනා කිරීමක් වෙනවා. ඒ නිසා අපි උත්සාහත් වෙන්න ඕනේ හිත පිට යන එක ස්වාභාවිකයි. ඒක තමයි මේ හිතේ හැටි. කියලා අපි අපිවම පොඩ්ඩක් බිමින් තියාගෙන තේරුම් ගන්න දෙනවා තාම මේ හිත මෙල්ල වෙලා නැහැ. එයා කැමති අතීතේ ඉන්නේ. එයා කැමති අනාගතේ ඉන්නේ. ඉතින් එයා පුරුද්දට යනවා. ඒක පොඩ්ඩක් හරියට නිකන් අම්මා කෙනෙක් දඟලන දරුවෙක් දිහා උපේක්ෂාවෙන් ටිකක් බලන්න වගේ. අනුකම්පාවෙන් බලන්න වගේ අපිටත් අපේ මේ හිත දිහා අනුකම්පාවෙන් බලන්න සිද්ධ වෙනවා. තාමත් මේ හිත මෙල්ල වෙලා නැහැ. ඉතින් හුස්ම රැල්ලේ ඉන්නව වෙනුවට එයා ඉතින් වෙන වෙන নানা ප්‍රකාර දේවල් කරනවා. හැබැයි අපි ලද ලද වෙලාවේදී නැවත නැවත මේකයි කරන්න ඕනේ කියලා Tamanට මතක් වෙච්ච වෙලාවේදී ආයෙත් ගෙනල්ලා මේ හුස්ම රැල්ලේ තියෙනවා. ආයෙත් පිට යනවා. ආයෙත් ගෙනල්ලා හුස්ම රැල්ලේ තියෙනවා. ආයෙත් පිට යනවා. ආයෙත් ගෙනල්ලා හුස්ම රැල්ලේ තියෙනවා. දැන් පින්වත්නි මේ වගේ නැවත නැවත අධෛර්ය නොවි මේ හුස්ම රැල්ලේ සිය දහස්වර අපිට හිත තියන්න වේවි. අපේ හිත අපි වර්තමාන සමාජයත් එක්ක කොයිතරම්නම් ව්‍යාකූල කරගත්තද? කොයිතරම්නම් අපි කාර්යයන් රැසක් එක මොහොතේ කරන්න ගියාද සංඥා ගොඩක් මේ ඔළුවේ ඔබාගත්තද ඒ තරමට මේ හිත සෑහෙන්න වල් වැදිලා තියෙනවා. ඉතින් අපි හිතනවා අපි දැනුම් සම්භාරයක් සමග ඉන්නවා. අපි අතීතයට වඩා අතීතේ හිටපු මිනිස්සුන්ට වඩා දැන් හරීම බුද්ධිමත්. අපි විවිධාකාර නමේ අගට කැලී එකතු කරන් ඉන්නවා. කියලා ඉතින් අපි අපිව ලොකුවට වර්ණනා කරගන්නවා. නමුත් අපිට එක හුස්මක් සතියෙන් ගන්න බෑ. ඔය වගේ තත්ත්වයක් තමයි අපිට සාමාන්‍යයෙන් වර්තමානයේ තියෙන්නේ. ඉතින් අපි අපේ මේ තියෙන නොහැකියාව තේරුම් ගන්න නැතුව අපි ආනාපාන සතියත් අපේ දෘෂ්ටි කෝණ වලින් බලන්න ගියොත් ඔන්න අපිට පාර වර්ධිනවා. අපි හිතුවොත් එහෙම නෑ මේ ආනාපාන සතිය කියන්නේ නිකන් හුලං දිහා බැලිල්ලක් මේක කළා වැඩක් නැහැ. ඕක නෙමෙයි වෙන දෙයක් කරන්න තියෙන්නේ කියලා අපි මේ අපේ මාන්නේ වැඩෙන දෙයක්ම ඉස්සරහට දාගත්තොත් ඉතින් අපේ මාන්නේ වැඩේවි අපේ කෙලෙස් වැඩේවි කෙරෙන්න ඕන දේ නම් කෙරෙන්නේ නැහැ. ඒ නිසා අපිට සෑහෙන්න වර්තමාන කාලෙදී මේ බුදුරජාන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් උන්වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේට නම් වරදින්න කිසිම හැකියාවක් නැහැ. මටයි වරදින්න හැකියාව තියෙන්නේ කියන විශ්වාසයෙන් මේ දේ කරන්න සිද්ධ වෙනවා. නිසා අපි කෙටි ක්‍රම හොයන්න යාම තුලින් එහෙම නැත්නම් මේක සරලයි කියලා සංකීර්ණ දේවල් කරන්න යාම තුලින් එහෙම නැත්තම් මේක දෙකේ පන්තියේ වැඩක්ය මම මහා බුද්ධිමතෙක්ය ඊට වඩා ලොකු දේවල් මට කරන්න බැරිද කියලා අපි ඒ බඳු දෘෂ්ටි වලින් යාම තුලින් වෙන්නේ අපිට පාර වැරදිලා යන එකයි. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේ බුද්ධ දේශනාව එක්කම අනුගත වෙලා මේ කටයුත්ත කරන්න. ඒ නිසා අපේ හිත එකාතකින් අතීත කාලේ මිනිස්සුන්ට වඩා අද හරිම වික්ෂිප්තයි. පරිසරයේ තියෙන්නේ වවට වටාපිටාවේ තියෙන්නේත් හිත පුළුවන් තරම් වික්ෂිප්ත කරන දර්ශනමයි. අහන්න ලැබෙන්නේත් ඒ බඳුම දේවල්. ඉතින් අපිත් හරි කැමති ඒවට. ඉතින් අපි නිකන් ඉන්නව වෙනුවට හිත නිස්කලංකව තියන් ඉන්නව වෙනුවට කොහොම හරි හිත අවුල් කරගන්නමයි අපි උත්සාහත් වෙන්නේ. ඉතින් අපි නැවත නැවත හිත අවුල් කරගන්නවා. භාවනාවකට වාඩි වුණාම තමයි දන්නේ අපි කොයි තරම්නම් මේ හිත අවුල් කරගෙනද ඉන්නේ. කොයි තරම්නම් මේ හිතට එක මොහොතක් එක තැන ඉන්න බැරිද? අන්න ඒක අපිට තේරෙන්නේ මේ භාවනාවකට වාඩි වුණාම. ඒකාතකින් ඒකත් ලොකු හෙලිදරව්වක් වෙනවා. මොකද කවදාවත් අපි අපේ හිත දිහා බලලා නැහැ. <clears throat> අපි අනුන් දිහා බලනවා, වටපිට දිහා බලනවා. නමුත් කවදාවත් Taman දිහා බලන්නේ නැහැ. දැන් මේ ඒකාතකින් බොහොම අවංකව Taman දිහා බලන්න හදන වෑයමක්. ඉතින් මේ වෑයම එකතකින් බැලුවාම අධෛර්ය කරන සුළුයි. මොකද ඒ තරමට මේ හිත චපලයි. ඒ තරමට මේ හිත ව්‍යාකූලයි. ඒ තරමට මේ හිත වල් වැදිලා. නමුත් අපි උත්සාහය අතහරින්න නැතුව මේක කරන්න ඕන. මේ කරන්න අවස්ථාව තියෙනවා. මේක තමයි මගේ ලැබිච්ච හොඳම අවස්ථාව කියලා අන්න අපි ධෛර්යමත් වෙලා අර බුදුරජාන් වහන්සේ කියන වගේ මේ තාක්පත් නොවෙච්ච තත්වයක් පත්වීම සඳහා පත්වයකට පත්වීම සඳහා මේ තාක් සාක්ෂාත් නොකළ නිවනක් සාක්ෂාත් කර ගැනීම සඳහා අපිට වෙහෙසෙන්න ප්‍රායෝගිකව යෙදෙන්න අවශ්‍ය වෙනවා. එතකොට මේ භාවනාවේ ප්‍රායෝගිකව යෙදෙනකොට ඉතින් මේ වගේ හිරිහැර එහෙම නැත්නම් මේ වගේ හිත <clears throat> අධෛර්යයටපත් වෙන අවස්ථාවන් එන්න පුළුවන්. ඉතින් අපි ටිකක් සූදානමින් ඒ නිසා යන්න අවශ්‍යයි. <clears throat> හිත මේ නාසිකාග්‍රේ ඉන්න කියලා කිව්වට ඉන්නෙම නැහැ. ඉතින් අදුවනවා. ආයෙත් ගණනලා තියන්න වෙනවා. ආයෙත් දුවනවා. ආයෙත් ගණනලා තියන්න වෙනවා. පින්වත් මේ විදිහට නැවත නැවත මේක ගණනලා තියෙනවා හැර වෙනත් කෙටි ක්‍රමයක් හොයලා ඒ තරම් පළක් වෙන්නේ නැහැ. හැබැයි මේ සඳහා යම් උපක්‍රම භාවිතා කරන්න පුළුවන්. අපිට හුස්ම ගන්නකොට හුස්ම ගන්නවා කියලා මෙනෙහි කරන්න පුළුවන්. හුස්ම හෙලනකොට හුස්ම හෙලනවා කියලා මෙනෙහි කරන්න පුළුවන්. ආස්වාස ප්‍රස්වාස කියලා මෙනෙහි කරන්න පුළුවන්. එහෙම නැත්නම් in out කියලා මෙනෙහි කරන්න පුළුවන්. ඉතින් මේ වගේ යම් මෙනෙහි කිරීමේ උපක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ගණන් ක්‍රමයක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. හුස්ම ගන්නකොට 1යි කියලා හුස්ම හෙලනකොට 1යි කියලා ඒ යුගලයට 1 කියලා නම් කිරීමක් කරනවා. ඊළඟ ආස්වාස ප්‍රස්වාස යුගලයට 2යි කියලා නම් කරනවා. ඊළඟ ප්‍රස්වාස ආස්වාස ප්‍රස්වාස යුගලයට 3යි කියලා නම් කරනවා. ওই විදිහට 10 විතර යනකම් යනවා. 10 සම්පූර්ණ වුණාට පස්සේ ආයිත් එකට එනවා. අපි හිතමු පහක් විතර යනකොට ඔන්න හිත පිට ගියා. ඔන්න ආයිත් එකට එනවා. ඒ වගේ අපිටම අපි අවංක වෙලා මේ උපක්‍රම පාවිච්චි කළා හිත මෙල්ල කරගන්න උත්සාහත් වුණාට වරදක් නැහැ. ඉතින් මේ ඔක්කොම විවිධ උපක්‍රම පමණයි. ඉතින් අරයාගේ උපක්‍රමය මටම හරි මට හරියයිද? එයාගේ උපක්‍රමයට වඩා මගේ උපක්‍රමය හොඳයි. ඉතින් මේ වගේ අපි එකිනෙකාගේ උපක්‍රම සංසන්දනය කරන්න ගිහිල්ලා ඒවට රණ්ඩු සරුවල් වෙන්න ගියොත් එතනත් අපි අවුලෙන් අවුලටපත් වීමක් සිද්ධ වෙන්නේ. අපි තේරුම් ගන්න තියෙන්නේ මේවා ඇවිල්ලා හුදු උපක්‍රම පමණයි. මට සමහරවට ගණන් ක්‍රමයට හරියන්න පුළුවන්. තවත් කෙනෙකුට 1 2 කියලා නෙමෙයි සමහරවට යාට ඉන් අවුට් කියලා හරියන්න පුළුවන්. එහෙම නැත්නම් යාට ආස්වාස ප්‍රස්වාස කියලා හරියන්න පුළුවන්. සමහර කෙනෙකුට ඒ විදිහට මෙනෙහි නොකරත් හරියන්න පුළුවන්. ඒ නිසා මේ උපක්‍රම පාවිච්චි කරාට අපි වරදක් නැහැ. ප්‍රධාන ඉලක්කය වෙන්නේ කොහොමද මේ හුස්ම රැල්ල තුර සිහිය පිහිටවන්නේ. පුළුවන් නම් කතා නොකරන හිතක් පිහිටවන්නේ. මුලින් අපිට ඒ අනවශ්‍ය දේවල් කතා කරනව වෙනුවට ඔන්න කතා කරන්න වචනයක් දෙනවා. ඒක තමයි මෙනෙහි කිරීම. ආස්වාසයක් ප්‍රස්වාසයක් කියලා විතරක් කතා කරවනවා. ඒකත් හිතින් කතා කරවන්නේ කටින් නෙමෙයි. එතකොට හිත කතා කරනවා කට නිශ්ශබ්දව තියෙනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ අපිව එක්කන් යනවා ඊළඟ පියවරට. දැන් අපි හිතමු දැන් මේ විදිහට මෙයා සිහියෙන් යුක්තව හුස්ම ගන්නවා සිහියෙන් යුක්තව හුස්ම හෙලනවා මේ විදිහට අපි හිතමු ළඟ ළඟ ඔන්න දැන් හුස්ම රැලි 10ක් 15ක් 20ක් 30ක් 40ක් ඔන්න දැන් එක ළඟ ළඟ තියෙන හුස්ම රැලි බලාගෙන බලාගෙන බලාගෙන යනවා හරියට නිකන් අර මල් මාලාවකට මල් ලමුනනවා වගේ එක මලක් අමුණනවා ආයෙ තව මලක් අමුණනවා ආයෙ තවත් මලක් අමුණනවා ඔය වගේ ඔන්න ආස්වාසයක් ගැන දැනුවත් වෙනවා ප්‍රස්වාසයක් ගැන දැනුවත් වෙනවා ආස්වාසයක් ගැන දැනුවත් වෙනවා ප්‍රස්වාසයක් ගැන දැනුවත් වෙනවා මේ විදිහට අපේ කම්මැලි නොවි නැවත නැවත ආස්වාසයක් ප්‍රස්වාසයක් කියන්නේ මේ සතිය දියුණු කර ගැනීම සඳහා මට ලැබිච්ච ලොකු ප්‍රතිලාභයක් කියලා තේරුම් අරගෙන ආස්වාසයක් ප්‍රස්වාසයක් ගානේ දැනුවත් වෙනවා. පින්වත් මේක සාර්ථක වුණොත් ඔන්න හිත වර්තමානයට එනවා. එතකොට ඒ වර්තමාන මොහොත අතිශය සරලයි. අතීතයත් අනාගතයත් හරිම ව්‍යාකූලයි. හරිම සංකීර්ණයි. නමුත් මේ මොහොතේ දැනෙන ආස්වාසය, මේ මොහොතේ දැනෙන ප්‍රස්වාසය හිතා ගන්න බැරි තරම් සරලයි. මොකද ඒකේ කරන්න දෙයක් නැහැ. ඒකේ තියෙන හුදු දැනුවත් වීමක් පමණයි. කය හුස්ම ගන්නවා, අපි ඒ ගැන දැනුවත් වෙනවා. එච්චරයි. කය හුස්ම හෙලනවා, අපි ඒ ගැන දැනුවත් වෙනවා. එච්චරයි. ඊළඟට ඔන්න බුදුරජාණන් වහන්සේ ඔන්න තව සූක්ෂම වෙන්න තව වැඩක් කියනවා. මොකද්ද? දීගං වා අසසන්තෝ දීගං අසසාමීති පජානාති. දීගං වා පසසන්තෝ දීගං පසසාමීති පජානාති. කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ ඔන්න පියවරක් හඳුන්ලා දෙනවා. දැන් අපි මේ ආස්වාස ප්‍රස්වාස දිහා බලාගෙන ඉන්නකොට අපේ හිත ටික ටික සතිමත් වෙන්න පටන් ගන්නවා. හිතේ සතිය දියුණු වෙන්න පටන් ගන්නවා. හිතේ අවධානය දියුණු වෙන්න පටන් ගන්නවා. එක තැනකට හිත යොමු කිරීමේ හැකියාව දියුණු වෙන්න පටන් ගන්නවා. මේවා ඇත්තටම <clears throat> හිතේ දියුණු වෙලා නොතිබිච්ච ගුණධර්ම, හැකියාවන්, කුසලතාවයන්. ඔන්න මේ අභ්‍යාසය හරහා දැන් මේ සියුම් සියුම් කුසලතාවයන් ඔන්න වර්ධනය වෙන්න පටන් ගන්නවා. හිත ඉස්සෙල්ලා තිබුණේ নানা ප්‍රකාර අරමුණු වල විසිරිලා. ඒ වෙනුවට දැන් මේ විසිරිච්ච හිත වෙනුවට ඒකාග්‍ර වෙච්ච හිතක් ඇති වෙනවා. දැන් මේ හුස්ම රැල්ලේ පමණයි හිත තියෙන්නේ. හිත පිට ගියත් දැන් ඉක්මනටම එනවා. උන දැන් හිතේ වර්ධනයක් තියෙනවා. ඒ වගේමයි ළඟ ළඟ හුස්ම රැලි රැසක දැන් මේ හිත පවත්වන්න පුළුවන් හැකියාවක් ලැබිලා. ඔන්න හිත වර්ධනය වෙලා. ඔන්න හිතේ සතිය දියුණු වෙලා. හිතේ සමාධියක් දැන් වැඩිගෙන එනවා. අපි මේ වගේ නිර්ණායක හරහා තමයි අපේ භාවනාව වැඩෙනවද කියලා තේරුම් ගන්න තියෙන්නේ. භාවනාව වැඩෙනවා නම් පිට ගිය හිත ඉක්මනට ඒවි. එක්කෝ එයාම ඒවි. එහෙම නැත්නම් හිත පිට ගිහිල්ලා කියලා අපිට ඉක්මනටම මතක් වේවි. ඒ කියන්නේ අන්න සතිය දියුණු වෙලා. ඊළඟට ළඟ ළඟ තියෙන හුස්ම රැලි රැසක මේ හිත පවත්වන්න අපිට හැකියාව ලැබේවි. එහෙමනම් අන්න හිතේ සමාධිමත් භාවය දියුණු වෙගෙන එනවා. දැන් මෙහෙම යනකොට කෙනෙකුට තේරෙනවා මේ ආස්වාසයක් ප්‍රස්වාසයක් කියන එක වෙන් වෙන්ව හඳුනා ගන්න පුළුවන්. අපි හිතමු ඔන්න ආස්වාසය සිසිල් ප්‍රස්වාසය උණුසුම්. ඉතින් මේ නිර්ණායක දෙක හරහා ඔන්න කෙනෙක් මේ දෙක වෙන් කළා හඳුනා ගන්නවා. එහෙම නැත්නම් ආස්වාසය එක නාස්පුඩුවකින් දැනෙනවා ප්‍රස්වාසය තවත් නාස්පුඩුවකින් දැනෙනවා. ඔන්න මේ වෙනස හරහා මේ දෙක වෙන් කර ගන්නවා. නැත්නම් ආස්වාසය ඇතුළට ඇතිල්ලේගෙන යනවා ප්‍රස්වාසය එළියට ඇතිල්ලේගෙන යනවා. මේ දෙක හරහා වෙන් කර හඳුන ගන්නවා. ඉතින් යම් යම් ක්‍රම හරහා අපිට හැකියාව ලැබෙනවා මේ දෙකේ වෙනස්කම් තේරුම් ගන්න. මේ දෙකේ වෙනස්කම් තේරුම් ගත්තට පස්සේ දැන් තවත් මෙයා උත්සාහත් වෙනවා බුදුරජාන් වහන්සේ කියන මේ මට්ටමට ළඟා වෙන්න. මොකද්ද? මේ ළඟ ළඟ තියෙන ආස්වාස දෙකක් බුදුරජාන් වහන්සේ කියන සමහර විට එක හා සමාන නැහැ. 100ක් සමාන නැහැ. එකකට සාපේක්ෂව අනික ටිකක් දිගයි. ඒ කියන්නේ වැඩි වෙලාවක් තිස්සේ ඔන්න ආස්වාසය සිද්ධ වුණා. කලින් එක ඉක්මනට අවසන් වුණා. ඒකට සාපේක්ෂව දැන් මේ අවසන් වෙච්ච එක දීර්ඝ කාලයක් පැවතුණා. ඔන්න Taman තේරුම් ගන්නවා කලින් එකට සාපේක්ෂව දැන් මේ ආස්වාසය දීර්ඝයි. කලින් එකට සාපේක්ෂව දැන් මේ ප්‍රස්වාසය දීර්ඝයි. කියලා ඔන්න දීර්ඝ කියන මට්ටමක් හඳුනා ගන්නවා. වැඩි කාල පරිච්ඡේදයක් මේ ආස්වාසය පැවතුණා නැත්නම් ප්‍රස්වාසය පැවතුණා. ඔන්න බුදුරජාන් වහන්සේ දෙවන පියවර හඳුන්ලා දෙනවා රස්සං වාස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති. රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති. කලින් ආස්වාසය ටිකක් දිගු වේලාවක් පැවතුණා දැන් එක ඉක්මනටම අවසන් වුණා. ඒ හින්දා දැන් මේ දැන් අවසන් වෙච්ච එක කලින් එකට සාපේක්ෂව කෙටි. ආස්වාසයටත් ප්‍රස්වාසයටත් මේ දෙකම බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. එතකොට කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් දැන් කොයි තරම්නම් අපේ හිත සූක්ෂම වේගෙන එනවද? සතිය තියුණු වේගෙන එනවද? මේ හිතා ගන්න බැරි තරම් උදාසීන අරමුණක, සියුම් අරමුණක තියෙන දිගපළල මනින්න තරම් දැන් අපේ අවධානය දියුණු වෙලා අපේ හිතේ සූක්ෂම භාවය වැඩි වෙලා සංවේදී භාවය වර්ධනය වෙලා හිත හොඳට ඒකාග්‍ර වෙන්නේ නැත්තම් මේ දේ කරගන්න බෑ. හිත එහෙ මෙහෙ විසිරෙනවා නම් මේ දේ කරගන්න බෑ. නමුත් මේ මට්ටමට එනවා කියන්නේ අන්න හිතේ ඒකාග්‍රතාවයක් වර්ධනය වෙලා හිතේ යම් සමාධිමත් භාවයක් දියුණු වෙලා ඒබඳු හිතකට අන්න වැටහෙනවා මේ ආස්වාසයත් ප්‍රාස්වාසයත් එකිනෙකට සමාන නැතුව වගේම ළඟ තියෙන ආශ්වාස දෙකකුත් 100%ක් සමාන නැහැ. ළඟ තියෙන ප්‍රශ්වාස දෙකකුත් 100%ක් සමාන නැහැ. ඔන්න යා දැන් තේරුම් ගන්නවා යෝගාවචරයා මේ හිතේ වර්ධනය. මේ හරහා තේරුම් ගන්නවා. ඊළඟට බුදුරජාන් වහන්සේ තුන්වෙනි පියවරට අපිව කැඳවගෙන යනවා. සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති. සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති. දැන් එයාගේ අවධානය එයා උත්සාහත් වෙනවා මේ ආස්වාසයේ මුල මැද අග කියන සම්පූර්ණ පරිච්ඡේදයම දැක ගැනීම සඳහා අපිට සාමාන්‍යයෙන් ආස්වාසේ ප්‍රස්වාසේ හම්බ වෙන්නේ ගොරෝසු වෙච්ච කොටසක්. නමුත් අපේ සතිය වර්ධනය වෙන්න වර්ධනය වෙන්න අපි උත්සාහත් යුතුයි මට හසු කරගන්න බැරි වෙච්ච නැත්නම් සතියට හසු කරගන්න බැරි වෙච්ච ඊ타ම සියුම් ප්‍රදේශයක් කොහොමද මම සතියට හසු කරගන්නේ මේ හුස්ම එක පාට පටන් ගන්නව නෙමෙයි මේ හුස්ම ඊටාම සියුම්ම තමයි පටන් ඊට පස්සේ තමයි මේ දැනීම වර්ධනය වෙන්නේ. ඊට පස්සේ ආ යම්කිසි උච්ච ස්ථානයකට පැමිණිලා ඔන්න නැවතත් දැනීම අඩු වෙගෙන යනවා. අන්න අගහරියට යන්නේ. ඊළඟට තමයි සම්පූර්ණයෙන්ම නොදැනී යන්නේ. සමහර විට කෙනෙකුට තවත් හඳුනා ගන්න පුළුවන් ඊළඟ ප්‍රස්වාසය පටන් ගන්න කලින් කෙටි හිස් කාලයක් කෙටි හිස් ප්‍රදේශයක් පවා තියෙනවා. ඒකේ ආස්වාසයකුත් නැහැ ප්‍රස්වාසයකුත් නැහැ. බොහොම කෙටි හිස් ප්‍රදේශයක් පරිච්ඡේදයක් හඳුනගන්න පුළුවන්. ඊට පස්සේ තමයි ප්‍රස්වාසය ඊටාම සියුම පටන් ගන්න. ඊළඟට ඒකේ මැද ප්‍රදේශයට එනවා. ඊළඟට අග ප්‍රදේශයට යනවා. ඊළඟට සම්පූර්ණයෙන්ම නොදැනී යනවා. නැවතත් ඊළඟ ආස්වාසය පටන් ගන්න කලින් ඊටාම කෙටි හිස් ප්‍රදේශයක් හඳුනගන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් නම් මෙන්න මේ මුළු චක්‍රයේම හිත පවත්වන්න අන්න සබ්බකාය පටිසංවේදී අස සිසාමිති සික්ඛති කියන මෙන්න මේ බුද්ධ වචනයට අපි අනුගතව භවනා කළා වෙනවා. දැන් පින්වත්නි මෙතන හඳුනාගත යුතු තවත් කාර්යයක් තියෙනවා. දැන් මේ ඇහැක් පිට ඇහැක් තියාගෙන බොහෝම සූක්ෂමව අතපය හොලවන්නේ නැතුව හිත අතීතයට අනාගතයට යවන්නේ නැතුව ඒ වගේමයි හිත නින්දට වට්ටගන්නේ නැතුව බොහොම කල්පනාකාරීව තමයි මේ කටයුත්ත කරන්න වෙන්නේ. දැන් මෙයාට මුළු ලෝකෙම අතහැරිලා. ගෙවල් දොලාල් අතහැරිලා, රාජකාරී ස්ථාන අතහැරිලා, රූපවාහිනී අතහැරිලා, දුරකථන අතහැරිලා, සියල්ල අතහැරිලා තියෙන එකම දේ හුස්ම පමණයි. එහෙමනම් ඔන්න මෙයාට මේ සම්පූර්ණ සබ්බකාය පට සංවේදී කියන කොටසට එන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපිට මෙතෙන්ට එන්න නම් සෑහෙන්න හික්මෙන්න සිද්ධ වෙනවා. මේ කටයුත්ත කරද්දී ඇඟපත හොල්ලලා බෑ. ඉරියව් මාරු කරලා බෑ. හිතේ විවිධ සැකසංකා මතු කරගෙන බෑ. මෙතෙන්දි සෑහෙන්න කැප වෙලා මේ කටයුත්ත කරන්න වෙනවා. ඒකයි බුදුරජාන් වහන්සේ සික්කති කියලා වචනයක් පාවිච්චි කරනවා. මුල පියවර දෙක සඳහා පජානාති කියන වචනේ යෙදුවා. ඒ කියන්නේ දැනගන්නවා. මේක දිගයි, මේක කොටයි, මේක කෙටයි, මේක දිගයි කියලා අන්න දැනගැනීම පමණයි. ඒක ඒ තරම්ම අමාරුවක් නැති තරම්. නමුත් මේ ඊළඟ පියවරට එනකොට බුදුරජාන් වහන්සේ කියනවා මේක ටිකක් පරිස්සමෙන් කරන්න. කය එහෙම හොල්ලන්න යන්න එපා. ටිකක් සංසිඳිලා මේ වැඩේ කරන්න. තැම්පත් වෙලා මේ වැඩේ කරන්න. පරීක්ෂාකාරීව මේ වැඩේ කරන්න. මෙහෙම කළොත් ඔන්න හුස්ම රැල්ල සංසිඳෙන්න පටන් ගන්නවා. හුස්ම රැල්ල සංසුන් වෙන්න පටන් ගන්නවා. පස්සම්බණේ වෙනවා කියලා කියනවා. ඔන්න බුදුරජාණන් වහන්සේ හතරවෙනි පියවර ඉදිරිපත් කරනවා. පස්සම්බයං කාය සංඛාරං අස්ස සිස්සාමීති සික්ඛති. පස්සම්බයං කාය සංඛාරං පස්ස සිස්සාමීති සික්ඛති. දැන් හුස්ම රැල්ල තැම්පත් වෙන්න සියුම් වෙන්න නොදැනී යන්න පටන් ගන්නවා. ඉතින් අපි හිතන්න ඉඩ තියෙනවා මේ මගේ සතිය දිනු මේ පිරිහිලා. නැත්තම් හිත මෙහෙ මේ හිත මේ ආයි දුර්වල වෙලා කියලා අපිට හිතෙන්න ඉඩ තියෙනවා. නමුත් අපි ක්‍රමානුකූලව පියවරෙන් පියවර ලස්සන්ට මේ මාර්ගයේ ආවනම් තේරුම් ගන්න තියෙන්නේ මේ අපේ ප්‍රයත්නය හරහාම භාවනාවේ වර්ධනය හරහාම මේ හුස්ම රැල්ල සියුම් වෙනවා. ඒක තමයි ස්වභාවය. ඒක තමයි මේ යන පිළිවෙල. ඒකයි මේ බුදුරජාණන් වහන්සේ පියවර ටික මතක් කරලා දෙන්නේ, පෙන්ලා දෙන්නේ. එතකොට අපි මේ වෙලාවේදී හුස්ම රැල්ල සියුම් වෙනවය කියලා සතිය දැන් නැහැ කියලා හයියෙන් හුස්ම ගන්න ගියොත් ඒත් අපි පාර වරද්ද ගන්නවා. අපි නැගිටලා යන්න පටන් ගත්තොත් ඒත් පාර වරද්ද ගන්නවා. එහෙමත් නැත්තම් බහුලව සිද්ධ වෙන නිින්ද යාමක් සිද්ධ වුණොත් ඒත් ඉතින් ඔන්න පාර වර්ධිනවා. මොකද දැන් හුස්ම රැල්ල සියුම් වෙන සියුම් වෙන හිතට අරමුණ හිතේ පවත්වන්න අරමුණ තවත් අමාරුයි. මොකද රළු අරමුණක සිහිය පවත්වනට වඩා සියුම් අරමුණක සිහිය පවත්වන එක අමාරුයි. දැන් මේ සිද්ධ වෙන්නේ ඊටාම අරමුණ ඔන්න සියුම් වේගන යනවා. ඒක හරිම අභියෝගශීලී. ඉතින් අපිට තාම දියුණු වෙච්ච සතියක් නැත්තම් ඊ타ම සියුම් අරමුණක සිහිය පවත්වන තරම් අපේ සතිය තියුණු වෙලා නැත්තම් නිින්ද යන්න ඉඩ තියෙනවා. ඉතින් අපි මේක නැවත නැවත කිරීම තුලින් අභ්‍යාසයේ යෙදීම තුලින් තමයි මේ එන බාධාවන් ජය ගන්න තියෙන්නේ. දැන් මේ විදිහට කටයුත්ත කරනවා නම් බුදුරජාණන් වහන්සේ කියනවා කායේ කායानुපස්සී භික්කවේ තස්මින් සමයේ භික්ඛු විහෙරති. ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සක්. මහණෙනි මෙන්න මේ පියවර හතර මොනවාද පියවර හතර? දීර්ඝ වශයෙන් දැන ගැනීම, කැටි වශයෙන් දැන ගැනීම, සිය මුළුල්ලම දැන ගැනීම, සබ්බකාය පටිසංවේදී කියන අවස්ථාව, ඊළඟට අර හුස්ම රැල්ල සම්පූර්ණයෙන්ම තැම්පත් වීම. මෙන්න මේ පියවර හතර බුදුරජාණන් වහන්සේ කියන කායානුපස්සනාවට අයිති. එතකොට අපිට පුළුවන් නම් මෙන්න මේ පියවර හතරේ හොඳින් නියැලෙන්න, හොඳින් යෙදෙන්න පුළුවන් නම් අන්න අපිට මේ කායानुපස්සනා සතිපට්ඨානය වැඩුවා වෙනවා. එතකොට ඒක වඩද්දිත් බුදුරජාණන් වහන්සේ කියන ආතාපි. අන්න කෙලස් තවන වීරයෙන් කටයුතු කරන්න වෙනවා. මොකද කෙලස් එනවා රාගය ඇවිස්සෙනවා දේශය ඇවිස්සෙන්න පුළුවන්. ඉතින් මේවා කරගන්න ගියොත් අර සූක්ෂම මට්ටම් පාත්තන්න අමාරුයි. ඒ නිසා අපිට යම් පමණක කෙලස් තවන වීරයකින් කටයුතු කරන්න වෙනවා. සම්පජානෝ අන්න සම්පජඤ්ඤේ පවත්වන්න අවශ්‍යයි. සම්පජඤ්ඤේ දියුණු වෙන්න අවශ්‍යයි. ඇත්තටම ආනාපාන සතිය මේ විදිහට මේ සූක්ෂම භාවයටපත් වෙනවා කියන්නෙම සම්පජඤ්ඤය දිනු වෙනවා. මොකද අපිට මුලින් වගේ නෙමෙයි දැන් ආස්වාස දෙකක් අතර වෙනසක් දැනගන්න පුළුවන්. ප්‍රස්වාස දෙකක් අතර වෙනසක් දැනගන්න පුළුවන්. ආස්වාසයේ මුලැමැදාග දැනගන්න පුළුවන්. ඒ කියන්නේ අන්න මේ සම්පජඤ්ඤය දිනු වෙලා. ඊටාම සියුම්ම මේ තියෙන විස්තර දැක ගැනීමේ හැකියාව වර්ධනය වෙලා. සතිමා බොහොම සිහියෙන් මේ කටයුත්ත කරන්නේ. විනය්‍ය ලෝකයේ අභිජ්ජා දෝමනසං හිතට කඩාගෙන එන රාගසිතුවිලි, විවිධාකාර ලෝභසිතුවිලි, ඒ වගේම නැගිටලා යන්න හිතන ගතිය, නොරුස්නා ගති, එපා වෙන ගති, ඊළඟට දමලා ගහලා යන්න හිතන ගති මේ ඔක්කොම පුලුවන් තරම් සමනය කරගෙන පුලුවන් තරම් ඒවට යන්න ඉඩ හැරලා ඒවට අහු වෙන්නේ නැතුව මේක නැවත නැවත කරමින් මේක මම කරන්න පුළුවන් මට කරන්න පුළුවන් අතීතයේත් මේ වගේමයි වර්තමානයේත් මේ වගේමයි අනිත්‍යයත් මේ මේ යුග පහු කළයි මේ ඇවිල්ලා තියෙන්නේ කියලා බොහොම අපි උත්සාහවත්ව මේ කටයුත්තේ යෙදෙනවා නම් අන්න අපිට අවස්ථාව තියෙනවා මේ කායානුපස්සනා සතිපට්ඨානය මේ ආනාපාන සතිය කියන එකම කර්මස්ථානයේ හරහා දියුණු කරගන්න. දැන් බුදුරජාණන් වහන්සේ අන්තිමට කියනවා කායනුපස්සනාව සම්බන්ධයෙන් මේ කාය සංඛාරය කියලා කියන්නේ ආස්වාස ප්‍රස්වාසයටයි ඒ කාරණාව ඇත්තටම ඔය චූලවේදල්ල සූත්‍රයේදී එහෙම විස්තර වෙනවා. එතකොට මේ හුස්ම රැල්ල කියලා කියන්නේ මේ කයේම කොටසක්. මේ කයේ තියෙන ඊටාම සූක්ෂම ධර්මතාවයක් තමයි හුස්ම රැල්ල කියලා කියන්නේ. එතකොට අපි බර වැඩක් කරන්න හදනකොට ලොකු වීරයක් දාලා වැඩක් කරනකොට අපි ලොකු හුස්මක් අරගෙන හුස්ම හිර කරගෙන තමයි වැඩේ කරන්නේ. එහෙම නැත්නම් අපි හිත සැහැල්ලු වෙනවනම් ඔන්න හුස්ම සම්පූර්ණයෙන් පිට කළා ඔන්න බොහොම සියුම්ම හුස්ම ගන්නවා. එතකොට මේ කයත් එක්ක 100%ක් සම්බන්ධයි මේ හුස්ම ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා කායේසු කායඤ්ඤතරාහම් භික්කවේ එවං වදාමි යදිදං අස්සාස පස්සාසා මහණෙනි මෙන්න මේ හුස්ම රැල්ල ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය කයේම කොටසක් කියලා මම දේශනා කරනවා. ඊළඟට අපි තේරුම් ගන්න තියෙන්නේ එතකොට මේ විදිහට අපිට පුළුවන් නම් මෙන්න මේ ආනාපාන සතියේ යෙදෙන්න අපිට කායානුපස්සනා සතිපට්ඨානය දිනු කරගැනීමේ අවස්ථාව තියෙනවා. ඉතින් අප සියලු දෙනාටම මේ අන්දමින් කටයුතු කළා මේ සූක්ෂම අවස්ථාවන් තේරුම් අරගෙන සම්පූර්ණ කායනුපස්සනාව දියුණු කර ගැනීම සඳහා මේ ආනාපාන සතියේ පියවර 4 යොදා ගැනීම පිණිස අද දින ධර්මදේශනාව මාර්ගෝපදේශනයක් වේවා කියලා අද ධර්මදේශනාව අවසන් කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි